ඉතින් මම හිතන අදත් ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අධ්‍යක්ීම් සම්බන්ධයෙන් ප්‍රශ්න හතරකුත් තව භාවනාව සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. කරු ස්වාමින් වහන්සේ එවන් අගනා අවස්ථාවකට පළමු වරට සහභාගී වන ආධුනික යෝගිනියක් වෙමි. මා භාවනා කළද කිසිම දවසක කිසිවෙකුගෙන් කමටහනක් ලබාග නොමැත. මෙවන් භාවනා වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාවක්ද නොලැබුණි. පොහෝ දිනවලදී සිල් සමාදන් වූද එදිනට කරන්නා වූ භාවනාවන්ද ඊතරම් සාර්ථක නොවන බව මාගේ හැඟීමයි. මන්දයත් ගිරව් කතා කරන්නාක් මෙන් කිසියම් කෙනෙකු කියවූ පසු අපට ඒව කියවිය යුතුය. මේ පිළිබඳ මාගේ කිසිම පැහැදීමක්ද නැත. මේ ත්‍රිකල නිස්සරණ භාවනා අසපුවට පැමිණ භාවනා කළ තෙදින පිළිබඳව මගේ අත්දැකීම් මෙසේ. පළමු දිනය අරමුණ සක්මන් භාවනාව ලනුපැදුරේ සක්මන ආරම්භ කරන විට මට දකුණේ පායට දැඩි වේදනාවක් දැනුනි. සිත කෙරේ සිත පාලනය කරගත නොහැකිව දැන් වේදනාව ගැන පමණක්ම සිත යොමු විය. කෙසේ හෝ සිත দমনය කරගත යුතුයයි සිතා නින්දට ගියෙමි. අරමුණ ආනාපාන සති භාවනාව. භාවනාවට සුදුසු පරිසි වාඩි වී සිත ශරීරයේ කෙරෙහි හා සිටින්නා වූ ඉරියව්ව දෙස යොමු කරමින් සිත එක් තැනකට ගන්නද ගත්තද නාසිකාග්‍රයට සිත යොමු කර ආස්වාස ප්‍රස්වාස හුලන් රැල්ල තිබීම පිටක මට හඳුනාගත නොහැකි විය. ඇස් වහගෙන මෙලෙස සිත මෙනෙහි කරන විට දැනුනේ නොඑක් වර්ණ පමණි. නමුත් මා මෛත්‍රී භාවනාව කරන විට ඊටාම හොඳින් මෙම භාවනාව සිදුවේ. දෙවන දිනේ අරමුණ සක්මන් භාවනාව මෙදිනෙද ලනුපැදුර මත සිටගෙන මා සිටින ආකාරය පිළිබඳ සිත යොමු කර මාගේ සිත සක්මන කෙරෙහි යොමු වේවා යන අදිට නැතුව සක්මන ආරම්භ කළෙමි. පළමුව දකුණු පාය ඔසවනවා ගෙන යනවා තබනවා වම් පාය ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින්ද දෙවනුව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින්ද සක්මන් කළෙමි. මෙදින මාගේ පායට දැඩි වේදනාවක් නොදැනුණද එය තබන විට එහි ගොරෝසු බව හා පාය තබන ආකාරය පොළවට පතිත වන හා පොළවෙන් පාය ගිලින ආකාරය පිළිබඳව මෙනෙහි කළෙමි. මෙදින ඊටමත් සාර්ථක ලෙස සක්මන් කරමින් සිත පාලනය කර ගැනීමට හැකි විය. අරමුණ පරයන්ක භාවනාව ආනාපාන සතිය. හොඳයි පොඩ්ඩක් ඉන්න අපි ටිකක් කතා කරලෙමු නැත්නම් දිගක් කියනකොට හුඟක් මේ අතහැරෙන්න පුළුවන්. සක්මනේදී ඇත්තරම يعني සමහර කෙනෙකුට අර මේ ගොරෝසු පොළවේ සක්මනක් කළා නැති හින්දා මේ ඉතින් ලනුපැදුර උනත් ටිකක් ගොරෝසු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඕනනම් අපිට මේ ටයිල් පොළව පාවිච්චි කරගන්න පුළුවන්. නැත්නම් සිමෙන්ති පොළවම පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තරම්ම ගැටලුවක් නැහැ. අර ලනුපැදුරේ ටිකක් අර මේ සක්මන් කරද්දී දැනෙන දේ ප්‍රබලව දැනෙන හින්දා සතිය පිහිටුව ගන්න ආධුනිකයෙකුට පහසු වෙන්න පුළුවන්. මොකද මේ අනිත් සියුම් පොළවේදී සතියුම් අපි හිතමු සිමෙන්ති පොළවේදී වගේ එහෙම ඒ තරම් අර ලොකුවට දැනෙන්නේ නැහැ කියලා ඉතින් අපි හිතන්න පුළුවන් ඒකෙත් සෑහෙනමක් දැනෙනවා. ආධුනික මට්ටමේදී හින්දා ලනුපැදුර සෑහෙන්න මේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඒත් ඉතින් Tamanට තේරෙනවා මේක හරහා ලොකු වේදනාවක් මේ හට ගන්නවා කියලා. ඒ වෙනුවට ටයිල් එක උඩ සක්මන් කරායි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ සිමෙන්තිය උඩ සක්මන් කරා කියලා ලොකු ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ දැනෙන දේත් එක්ක හොඳට අවධානයෙන් ඉඳීම. ඉතින් අපිට කියන්නේ පාවිච්චි කරන පොළවේ තියෙන විවිධාකාර වෙනස්කම්. ටයිල් එකේ පාවිච්චි මේ දැරෙන දේ විදිහ නෙමෙයි මේ සක්මනේ මේ ලනුපැදුරේ. ඒක විදිහ නෙමෙයි ඔන්න වැඩි පොළවේ. ඉතින් මේවත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් මේවා වුණත් පාවිච්චි කරන්න පුළුවන් අපේ يعني විචිත්‍රත්වයක් සඳහා. Tamanට පුළුවන් එක දවසක නැත්නම් එක එක සක්මනක ටයිල් පොළවේ කරනවා. ඒකේ දැනුවත් වෙනවා. මොන වගේද තියෙන්නේ කියලා. ඊළඟට ඊළඟ සක්මනේදී ඔන්න අපිට මුල් අනුපැදුරේ කරනවා. එතන දැනුවත් වෙනවා. මොන වගේද දැනෙන්නේ කියලා. ඊට අපි දුමු ඕන්නම් වැලි සක්මනේට යනවා. වැලි මළුවට යනවා. එතන සක්මන් කරනවා. එතකොට පොඩි විචිත්‍රත්වයකුත් හම්බ වෙනවා. ඒ වගේම Tamanට හොඳට දැනෙනවා. එතකොට මේ එකම විදිහක් නෙමෙයි දැනෙන්නේ. මේ එක එක පෘෂ්ඨවල එක එක විදිහයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඒක සාමාන්‍ය දැනුමක් ඉතින් මහා දෙයක් නෙමෙයි. ඉතින් ඒත් අර ඒක බොහොම නැවුම්ම අත්දකිනකොට එතන බොහොම සතිමත් භාවය පිහිටන්න පටන් ගන්නවා. නැත්තම් හරි ඒකාකාරී වෙන්න පුළුවන් මේ එකම තැන එකම මුළු දවස් 10ම කරනවා කියන එකද යම් පමණක ඒකාකාරී බවකට එන්න ඉඩ තියෙනවා. ඉතින් කැමති නම් කෙනෙකුට පුළුවන් මේ විවිධත්වයක් පොඩ්ඩක් අරගෙන ඒ විවිධත්වය තුළින් තමන්ගේ සතිය පිහිටව ගන්න ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඊළඟට මෙතන සඳහන් කරලා තිබුණා ඉඳගෙන කරන භාවනාවේදී මොකද්ද ප්‍රශ්නයක් කියුණා? භාවනාවට සුදුසු පරිදි වාඩි වී සිත ශරීරයේ කෙරෙහි සිටිනා වූ ඉරියව්ව දෙස යොමු කරමින් සිත එක තැනකට ගන්නද නාසිකාග්‍රේට සිත යොමු කර ආස්වාස ප්‍රස්වාස හුලං රැල්ල විටක මට හඳුනාගත නොහැකි විය. ඇස් වහගෙන මෙලෙස සිත මෙනෙහි කරන විට දැනුනේ නොඑක් වර්ණ පාන්මිනි. නමුත් මා මෛත්‍රී භාවනාව කරන විට ඊටාම හොඳින් එම භාවනාව වැඩි. හොඳයි. පොඩ්ඩක් ඉතින් මෛත්‍රී කළා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක පාටම ආනාපාන සතිය මේ හරි ගියේ නැත්තම් Tamanට රුචි භාවනාවක් පොඩ්ඩක් කරලා ඒ තුලින් හිතේ යම් සතුටක් සැහැල්ලුවක් ඇති කරගෙන ඊළඟට ආනාපාන සතියට යමුණයි කියලා කිසි වරදක් නැහැ. ඒ නිසා උපක්‍රම පාවිච්චි කරාට වරදක් නැහැ. හැබැයි ඉතින් අර මෛත්‍රී භාවනාවේට වඩා ලොකු ගැඹුරකට සෑහෙන එහාකට ආනාපාන සති භාවනාව අරගෙන යනවා. ඒ නිසා විශේෂයෙන් මෛත්‍රී භාවනාව කියන්නේ ඉතින් සමත උපක්‍රමයක්. ඉතින් ඒ නිසා ආනාපාන සතිය ඊට වඩා ඉතින් ගැඹුරකට අරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි ආනාපාන සතිය පිම්බීම හැකිලිම වගේ උපක්‍රම මූල කමටහනක් වශයෙන් තියාගන්නවා. නමුත් ඉතින් එතෙන්ට එකපාරටම එන්න අමාරු නම් පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කළා තමන්ට හුරු භාවනා ක්‍රමයට ගිහිල්ලා නැවතත් ඒ තුලින් හිත හිත එකඟ කරගෙන ඊට පස්සේ තමන්ට මේ ලැබිච්ච අලුත් කමටහනට එන්න පුළුවන්. මේකේ වැරද්දක් නැහැ. අරමුණ පරයන්ක භාවනාව මෙදිනද උදේ කාලයේ සුපුරුදු පරිදි සිත එක තැනකටගෙන ආනාපානය ගැන මෙනෙහි කිරීමට උත්සාහ කළද සාර්ථක නොවුනි. දහවල් දානේ වෙලාවේ මහත්මයෙකු පිගාන අතටදී වැන්ද මොහොතේ මගේ හිතට දැනුනේ ඊතා දැඩි පසුබෑමකි. ඒ සමගම කෙසේ හෝ ආනාපාන සති භාවනාව වැඩි යුතුයයි අදිටන් කර ගතිමි. ඉන්පසු දහවල් කාලයේ පරයන්ක භාවනාව කිරීමේදී ආස්වාස ප්‍රාස්වාස හුලන් නොදෙනී ටික වේලාවක් සුලං පොද දැනී ටික වේලාවකින් එය නොදෙනී ගොස් මාහට කිසිම දෙයක් නොදෙනී ගියේය. මාගේ සිත පමණක් ඇති බව වැටහුණි. හොඳයි මම හිතන්නේ කියන්නේ ඒ තරම්ම ගැටලුවක් නැහැ. කියන්නේ පොඩ්ඩක් කියන්නේ අපි දැන් ඔය පන්සලේ කරත් කොහේ කරත් ඔය පොඩ පොඩ අපි කරන දේවල් වලින් පොඩි පොඩි වාසියක් තියෙනවා නැත්තම් පොඩි පොඩි එකතුවක් අපිට වෙනවා. නමුත් අර අඛණ්ඩව එක දිගට කරනවා තරම් මේකේ ප්‍රයෝජනයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ලැබිච්ච අවස්ථාවේදී අඛණ්ඩව කරගන්න අවස්ථාව තියෙන නිසා මුලදී පොඩ්ඩක් ඉතින් අමාරු වෙන්න පුළුවන් මේ මොකද මෙතන හරි සරල දෙයක් තියෙන්නේ සරල භවයේ හිත පවතින්න හරි අමාරුයි පවත්වන්න හරි අමාරුයි අපේ හිත පුරුදු වෙලා නැහැ මේ සරල භවයට අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම හරිම සංකීර්ණ පැටලි සහගත අන්දමකට ඉන්න තමයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අපි ඉතින් මේ මේ සරල ඊටාම සියුම් මේ උපේක්ෂා සහගත අරමුණක ගෙනල්ලා හිත තියන්න පටන් පවත්වන්න උත්සාහත් උනාට ඒක ඉතින් මුලදී හරි අසාර්ථකයි ඒ නිසා සෑහෙන්න ඉවසීමකින් ලොකු වීරයකින් යන්න වෙනවා නිසා විශේෂයෙන්ම ආධුනික යෝගාවචරයෙන් ඉතින් මේ සම්බන්ධයෙන් අධෛර්ය සම්පන්න වෙන්න එපා. මොකද මෙතනින් තමයි අපි හැමෝම පටන් ගන්න. ඉතින් අපි දැන් මේ කතා කරන මමත් මෙතන ඉන්න අපි ටිකක් හරි භාවනාවක් වඩාගත් අනිත් අයත් හැමෝම ඉතින් මේ තත්ත්වෙන් තමයි පටන් ගන්න. මොකද අද විශේෂයෙන්ම අද කියන්නේ සමාජ පසුබිමත් එක්ක අපේ හිත හරිම විසිරිච්ච මනස් තමයි අපිට තියෙන්නේ. අනිත් එක විවිධාකාර කෙලෙස් බරිත ස්වභාවයක් තමයි අද සෑහෙන්න තියෙන්නේ. ඉතින් ඒ බඳු කෙලස් බරිත පරිසරයක ජීවත් වෙන අපේ හිත් කොහොමද ඉතින් කෙලස් වලින් හරිම ආකීර්ණ වෙලා තියෙන්නේ. හරිම කෙලස් බහුලයි මේ අරමුණු බහුලයි වික්ෂිප්ත මනස් තමයි ඉතින් අපිට තියෙන්නේ. ඒ නිසා අතීතයේ ජීවත් වෙච්ච ඒ සරල ජීවනෝපායක් එක්ක ජීවත් වෙච්ච මිනිස්සුන්ට වඩා අද අපිට ටිකක් මේ කටයුතු අමාරු වෙන්න පුළුවන්. එනිසා අපි පොඩ්ඩක් නිහතමානී වෙන්න වෙනවා මෙතෙන්දී. අපි සමහරවිට තාක්ෂණයෙන් ඉස්සරහින් ඉන්නවා කියලා අපි කතා කරාට එක එක පැති වලින් අපි දියුණුයි කියලා කිව්වට ආධ්‍යාත්මික පැත්තෙන් කතකින් හරි පරිහානියක් තියෙනවා. ඉතින් අපි ඒ කටයුත්ත ඒ දේ තේරුම් අරගෙන අපි ටිකක් අර උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මේ නැවතත් ඒ මංගාවට එන්නේ. Taman තුලට එන්නේ කොහොමද මේ බාහිර තියෙන දහසකුත් දේවල් අතහැරලා. ඒ නිසා ඕකට ඉතින් තව තව දේවල් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි මේ ඉඳගෙන කරන භාවනාවත් සක්මන් භාවනාවත් කියන දෙයට මුල්තැන දුන්නට අපි එදිනදා කටයුතු කරන්නේ කොහොමද කියන එකත් මෙතෙන්ට බලපානවා. ඒ නිසා අපි දුමු කනකොට බොනකොට එතෙන්දෙත් පුළුවන් තරම් වෙන වෙන දේවල් කල්පනා කර කර ඒ දේ කරනවා වෙනුවට පුළුවන් නම් උත්සාහත් වෙන්න ඒ දැනෙන දේත් එක්ක ඉන්න. කන වේලාවේදී ආහාර අනුභව කරන වේලාවේදී ඒ දැනෙන දේත් එක්ක ඉන්න අපි පොඩ්ඩක් උත්සාහත් වෙනවා නම් අන්න එතෙන්දී වර්තමානට හිත එන්න ගන්නවා. හිතන්න අපි ආයෙත් එකක් බොනකොට ආයෙත් ඒක පාවිච්චි කරන්න මේ නැවතත් වර්තමානට හිත ගන්න. මොකද හිත පුරුදු වෙලා නැහැ මේ වර්තමානයේ ඉන්න. ඒකයි අපි අර සරල අරමුණක් දීලා මේ වර්තමානට ගන්න උත්සාහත් උනාට හිත පුරුදු නැති නිසා නැවත නැවත පිටට යනවා. නමුත් අපි හිතන්න අපි නිකන් ඌවමනාවක් ඇති කරගන්නවා. ලොකු කුසල ඡන්දයක් ඇති කරගන්නවා. කොහොමද මම මේ එදිනදා මම යෙදෙන යම් යම් කටයුතු වලදී මේ වර්තමානට හිත ගැනීම සඳහා එක පාවිච්චි කරන්නේ? කියන්නේ අපි තුල ලොකු කුසල ඡන්දයක් ඇති වෙති කොහොමද නැවත මම සතිය පිහිටුව ගන්න. මොකද ආධුනික මට්ටමේදී හිත නිරන්තරයෙන්ම වෙන ලෝකයක තියෙන්නේ. වෙනත් වෙනත් දේවල් එක්ක සම්පූර්ණ පැටලිච්ච ගතියක් තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය නෝ මේ පැටලිච්ච ගතියෙන් මුදවලා ඉඳලා හිටලා හරි දවසේ යම් යම් තැන්වලදී හරි නැවත නැවත පොළවට එන්න. නැවත නැවත වර්තමානයට එන්න. ඒක ඉතින් අපි අපිව පොඩ්ඩක් මතක් කර කර කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු මට මතකයි මම්ම කරපු උපක්‍රම වශයෙන් ඔය කියන්නේ කුටියේ හැම දොරේ හැම ලියාගෙන තියුණා සතිය පිහිටවන්න කියලා. නැත්තම් ඔන්න මේ තවත් මේසෙ උඩ ඔන්න පොඩි කොල කෑලක ලියලා තුන සතිය පිහිටවන්න, සතිය පවත්වන්න. ඔය වගේ යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න අපිට මේක මතක් කරලා දෙන්න. මොකද අපේ හිතට නැත්තම් මේක අමතක වෙනවා. මොකද අපේ හිත නිරන්තරයෙන්ම මේ විවිධාකාර අරමුණු වල අතීතේ අනාගතේ යන ගතියක් තියෙන නිසා අර ආයොන්න සතිය පිහිටවන්න කියලා වර්තමානට එන්න කියලා මේ ඉන්න මොහොතේ ජීවත් වෙන්න කියලා මතක් කරලා දෙන්න වෙනවා මුලදී. ඒ නිසා වගේ යම් යම් උපක්‍රම හරහාම තමයි අපිට මේ වර්තමානට හිත ගන්න සිද්ධ වෙන්නේ. එහෙම එහෙම අර නැවත නැවත දවසේ යම් යම් තැන්වලදී අපි නැවත නැවත මේ වර්තමානට එන්න පුහුණුව ගන්න පුහුණු වෙන්න පටන් ගත්තොත් අන්න හිතේ පොඩක් පොඩක් පොඩක් ඔන්න සාර්ථකත්වයක් මතුවෙනවා. අපිට අපි තුලම මේ අර ඔහේ නිකන් සිහිනයක ජීවත් වෙනව වෙනුවට විටින් විට අර පියවිවයකට එන ගතියක් තියෙනවා. අපි නැත්තම් තනි කර නිකන් හීනෙක වගේ ඉන්නේ. මුළු දවසම නිකන් හීනෙක ගත කරන්නේ. අනාගත දේවල් ගැන සැලසුම් වල ඉන්නවා. එහෙම නැත්තම් අතීතයේ වෙච්ච දේවල් එක්ක පසුතැවි පසුතැවි ඉන්නවා. ඉතින් ඔහොම ඔහොම හීනෙක තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. එහෙම ඉන්න අතරේ අපි අර වගේ දෙයක් දැක්කහම මතක් වෙනවා නේ වර්තමානට එන්න ඕනේ. මේ වෙලාවේ මම හිටගෙන ඉන්නේ අන්න හිටගෙන ඉන්න බව දැනගන්න. මේ වෙලාවේ අනු මොනවා හරි දෙයක් අපි තමු තේ එකක් බොනවා අන්න ඒ තේ එක බොන එක ගැන ඔන්න දැනුවත් වෙනවා. මොනවාද මට ඒ වෙලාවේ දැනෙන්නේ? දිවට මොකද දැනෙන්නේ? අපි තුමු මේ වෙලාවේ මම ගමනක් බිමනක් යනවා. ඔන්න ඒ වෙලාවේ මොකද්ද මට දැනෙන්නේ? අපි තුමු මේ වෙලාවේ ඔන්න අපි ගෙදර වැඩක් කරනවා. අපි තුමු අතු ගන්නවා. මොකද්ද මේ වෙලාවේ මට අතට දැනෙන්නේ මොකද? හුඟක් කියන්නේ විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්පර්ශය පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ යමක් කටයුත්තක් කරනකොට අපි තුමු ඔය මතක් වීම ආවනම් මම වර්තමානට එන්න ඕනේ කියලා මතක් වීම ආවනම් එතකොට අපිට ඕනම් බලන්න පුළුවන් මොකද්ද මට වෙලාද ස්පර්ශ වෙන්නේ. අතට ස්පර්ශ වෙන්නේ මොකද්ද? අන්න එතකොට අන්න වර්තමානට එනවා. වර්තමාන දැනීමට අන්න එකපාරට නිකන් එකතු වීමක් වෙනවා. අපි හිතියේ වෙන ලෝකෙක ඒ වෙන ලෝකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා එක මොහොතක් ඔන්න වර්තමානට එනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි ඇවිදමින් නම් හිටියේ අපි වෙන වෙන දේවල් කල්පනා කර කර ඇවිදිමින් හිටියේ මොකද ඔන්න එකපාරට මතක් වෙනවා මම වර්තමානට එන්න ඕනේ. සතිය පිහිටවන්න ඕනේ කියලා මතක් වෙනවා. අර ටක් ගාලා අර දැනෙන දෙයකට හිත යොදනවා. ඒ දැනීම් පාවිච්චි කරන්න පුළුවන්. ස්පර්ශය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සද්ද පාවිච්චි කරන්නත් පුළුවන්. මොනවාද මේලාදී මට ඇහෙන්නේ? වෙන වෙන දේවල් කටයුතු කරමින් ඉන්න ඕන මතක් වෙනවා සතිය පිහිටවන්න ඕනේ කියලා. පොඩ්ඩක් කණ යොමල බලනවා මොකද්ද මේලාදී මට ඇහෙන්නේ? සද්දයක් සද්දයක් පාවිච්චි කරන්න පුළුවන්. අන්න වර්තමානට හිත ගන්න. නැත්නම් මගෙන් නිකුත් වෙන සද්ද මොනවාද? මම මොකක් හරි කටයුත්තක් කරනකොට අපි තුමු පිඟාන හොදනවා. එතෙන්දී සද්දයක් නිකුත් වෙනවා නේද? සද්දට අහුම්කම් දෙන්න පුළුවන්. ඒක උපක්‍රමයක්. නැත්නම් පිඟාන හොදනකොට දැන්න දෙයට මේ අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සරල උපක්‍රම හරහා තමයි අපිව නැවත නැවත මේ වර්තමානට ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ වර්තමානට ගැනීම සිද්ධ වෙන්න වෙන්න අන්න පොඩ පොඩ නිකන් අර හිටිය මේ සිහින ලෝකෙන් අපි නැවත නැවත තනින් තන තනින් තන මේ පියවි ලෝකයට එන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික මේ විදිහට පියවි ලෝකයට එන්න එන්න අන්න පොඩ පොඩ තමන්ට තේරෙනවා මේ මේ වෙලාව විතරයි මම ජීවත් වෙන්නේ. මෙතෙක් කාලයක් මම හරියට ජීවත් වෙලා නැහැ. හරියට නිකන් වෙන ලෝකයක ජීවත් වුණා වගේ. ඒකමයි බුදුහාඳුර කියන්නේ අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. ඒ කියන්නේ අප්‍රමාදය මුල් කරගෙනමයි තමයි අපිට මේ මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. නැත්නම් ඉතින් අපි සමානට අවුරුදු 50ක් 60ක් 80ක් ජීවත් වෙලා මැරිලා යනවා. ඒත් කවදාවත් වර්තමාන ජීවත් වෙලා නැහැ. ඒ නිසා අපි මේ සඳහා යම් වෑයමක් දරන්න අවශ්‍ය වෙනවා. මුලදී විශේෂයෙන්ම ලොකු ධෛර්යයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එතන සෑහෙන ඉවසීමකුත් අවශ්‍ය වෙනවා. මොකද මේක يعني සාර්ථක වෙන්නේ නැහැ මුලදී. ඉතින් නැවත නැවත මේට පොඩ්ඩක් වෑයමක් දැරීම හරහාම ලොකු උනන්දුවක් කුසල ඡන්දයක් ඇති කර ගැනීම හරහාමයි මේක සාර්ථක වෙන්නේ. ඒ නිසා උත්සාහයක් ඇති කරගන්න මේ වගේ යම් යම් උපක්‍රමات පාවිච්චි කරලා නැවත නැවත වර්තමානට එන්න. හිටපු ගමන් නිකන් අර පොළවට බහිනවා වගේ. හිටියේ උඩක දැන් ටක් ගාලා ආයි පොළවට අදිය තිබ්බා. අන්න ඒ වගේ දෙයක් කරගන්න. ඊළඟට අපි හිතමු දැන් ඉඳගෙන භාවනා කරන්න ගියාමත් එකපාරටම ආනාපාන සතිය කරන්න ගියාම සාර්ථක වෙන්නේ නැත්නම් අර ආනා ආස්වාසයක් ගන්න මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. මොකද ආරම්භක මට්ටමේදී අපිට මේ හුස්ම ගැන දැනන දැනීමත් එක්ක ඉන්න අමාරුයි. ඒක ප්‍රමාණවත් නැහැ හිත ඒකේ මේ අල්ලගෙන ඉන්න. ඒ නිසා අපිට පුළුවන් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න. ආස්වාසයක් සිද්ධ වෙනකොට ඔන්න ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්නම් ඉන් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා නැත්නම් out කියලා මෙනෙහි කරනවා. ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් කිරීම පාවිච්චි කරන්නත් පුළුවන්. පොඩ්ඩක් සංකීර්ණයි හැබැයි ගණිතයට කැමති කෙනෙකුට ඔන්න ගණන් කිරීමක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ හුස්ම ගැනීමක් හෙලීමක් කියන එක එකයි කියලා ගන්නවා. හුස්ම ඊළඟ ගැනීම හෙලීම කියන එක දෙකයි කියලා ගන්නවා. ඊළඟ ගැනීම හෙලීම කියන එක තුනයි කියලා ගන්නවා. එතකොට ඔන්න ආස්වාදය සිද්ධ වෙනවා එකයි ප්‍රස්වාසය සිද්ධ වෙනවා එකයි ඊළඟ ආස්වාසය සිද්ධ වෙනවා දෙකයි දෙවෙනි ප්‍රස්වාසය සිද්ධ වෙනවා දෙකයි තුන්වෙනි ආස්වාසය සිද්ධ වෙනවා 3යි තුන්වෙනි ප්‍රස්වාසය සිද්ධ වෙනවා 3යි කියලා ඔන්න යනවා. අපි තුමු ඕක කරගෙන ගිහිල්ලා ඊළඟට අපි තුමු අතරමැද්දේදී හිත පිට ගියා. ඔන්න ආයෙත් මුලට එන්න ඕනේ හැබැයි. ආයෙත් මුලට ඇවිල්ලා ආයෙ එකේ ඉඳන් පටන් ගන්නවා. ඊළඟට ඕක ටිකක් අපි තුමු 10ට විතර යනකම්ම සාර්ථකව ගියා නම් ඔන්න ආයෙත් එකට ඇවිල්ලා එකේ ඉඳන් යන්න පුළුවන්. ඉතින් වගේ යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න කිසිම වරදක් නැහැ. මොකද මේවා උපක්‍රම හරහාම අපේ තුලම කුසල ඡන්දයක් මේ සඳහා උවමනාවක් ඇති කර ගැනීම හරහාමයි මේ හිත දුවන අර මේ අර මේ දිවිල්ල නවත්තලා මේ වර්තමානට හිත ගන්න පුළුවන් වෙන්නේ. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ කමඨහන් සාකච්ඡාවල කරුණු සිතෙහි දරාගෙන සක්මන ආරම්භ කළෙමි. ලනුපැදුරේදී හා වැලිමලුවේදී අත්දැකීම් ලබා ගතිමි. পায়ට දැනෙන දැඩි බව, සුමට බව, නැවතී සිටින විට දැනෙන සියුම් උණුසුම යනාදිය පිළිබඳව නිරීක්ෂණය කෙරෙමි. පරයන්ක භාවනාව ආස්වාසය හා ප්‍රස්වාසය කෙරෙහි දැන් අපහසුතාවයකින් යුතු දැඩි අපහසුතාවයකින් යුතු මා සිත යොමු කළෙමි. සමහර විට මා ආයාසෙන් හුස්ම ගන්නේද යන්න පිළිබඳවත් සිත යොමු වේ. ගරු ස්වාමීන් වහන්සේ මේ සියල්ල පිළිබඳ සලකා බලා මාහට භාවනාව ඉදිරියට කරගෙන යෑමට උපදෙස් ලබා දෙන්න. හොඳයි. එතකොට ඒ කියන්නේ ආනාපාන සතිය දිහා බලන්න ගියාම ඊළඟ වෙන අකරතැබ්බේ තමයි අපි දන්නේම නැතුව අපි බලෙන් හුස්ම ගන්නවා. ඒ කියන්නේ මොකද මෙතෙක් කාලයක් කය හුස්ම ගත්තා. දැන් අපි ඕන්න බලන්න ගියාන පස්සේ අපි ඕන්න අත දාලා හුස්ම ගන්නවා. නැත්තම් අපි බලෙන් හුස්ම ගන්නවා. දැන් ආස්වාසයක් කියලා නෝ හුස්ම උවමනාවෙන් ගන්න යනවා. ප්‍රස්වාසයක් කියලා උවමනාවෙන් හෙලන්න යනවා. ඉතින් ආයෙත් ඉතින් අවුල් වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි අතර මුලදී. ඒ නිසා හැහෙන ඉතින් ඉවසීමකින්ම තමයි යන්න වෙන්නේ. ඉතින් මේක හැබැයි ටික ටික අහු වෙනවා. ටික කාලයක් කරනකොට කරනකොට Tamanට අහු වෙනවා රටාව මේක මේ මෙච්චරම වීරයක් අවශ්‍ය නැහැ. කයටම හුස්ම ගන්න දෙන්න පුළුවන්. මට තියෙන්නේ නිකන් පැත්තකින් සාක්ෂිකාරයක් වෙන්නයි තියෙන්නේ මේ සිද්ධ වෙන ක්‍රියාවලියට. ඉතින් ඒ ඒ සමබරතාවය හැදෙන්න ටික ටිකක් කල් යනවා. ඉතින් ඇත්තටම මට මතකයි මම කරන්න ගිහිලා මුල්ම දවස්වල මට නිින්ද යන්නෙත් නැහැ. එච්චරට මේ වීර වැඩි වෙලා. උවමනාවෙන් හුස්ම ගැනීලා. දන්නේම නැහැ අන්තර නිින්ද යන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ හරීම අකරදැබ්බල් මුලදී සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැමෝම මේ වගේ ඇද වැටීම් ඔස්සේ, කඩා වැටීම් ඔස්සේ, ආයි කොසවා තැබීම් ඔස්සේ තමයි යන්නේ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන කියන්නේ උඟාක් මේ සම්පූර්ණ මේ රෝසමල් මාවතක යන ගමනක් නෙමෙයි. ඒ නිසා හැහෙන හැලහැප්පීම් එක යන ගමනක්. තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්නයි තියෙන්නේ මේ මේ හිත මේ සම්පූර්ණයෙන්ම මේ මේ මුලා වෙලයි තියෙන්නේ මම කොහොම හරි මේ ලැබිච්ච අවස්ථාවෙන් මම මුලා වෙච්ච ගතියෙන් පොඩ්ඩක් අත මිදීම සඳහා මම උත්සාහයක් දරනවා. ඒ සඳහා වෑයම් කරන්න වෙනවා. ඒ සඳහා ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් තව පොඩි ඕනනම් මේ උපක්‍රමයක් තව කියන්නේ ආනාපාන සතිය අසාර්ථක ගතියක් නම් හුඟක් තේරෙන්නේ. ඒ වෙනුවට පොඩ්ඩක් පිම්බීම හැකිනීම භාවිතා කරන්න පුළුවන්. මොකද පිම්බීම හැකිනීම කියන අරමුණ ආනාපාන සතියට වඩා ටිකක් රළුයි මේ මේ ඕලාරිකයි. ඒ නිසා පිම්බීම හැකිනීම ටිකක් අල්ලගන්න පහසුයි. ඒ නිසා නාසිකාග්‍රයේ හිත තියාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඒ තරම්ම පැහැදිලි නැත්තම් බලන්න මේ උදර ප්‍රදේශයේ හිත පොඩ්ඩක් පවත්තලා එතෙන්දී හුස්ම ගන්නවත් එක්ක උන්න උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා. නැත්නම් උබර උදරයේ ඉස්සරහට චලනයක් සිද්ධ වෙනවා. Tamanට ඒක තේරෙනවා. ඉතින් මේක තේරෙන්නේ නැත්නම් ඕන අත තියලුණත් බලන්න පුළුවන් අත අත හෙල්ලෙන්න ගන්න. හුස්ම ගන්නවත් එක්ක අත පොඩ්ඩක් ඉස්සරහට එනවා. හුස්ම හෙලනවත් එක්ක අත පොඩ්ඩක් පස්සට යනවා. නැත්නම් උදරේ පොඩ්ඩක් ඉස්සරහට එනවා. උදරේ ආපස්සට යනවා. මෙන්න මේ චලනය පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒක අපි පිම්බිම හැකිනීම භාවනාව කියලා ඉතින් සෑහෙන ලෝකෙත් දැන් ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද ආධුනිකයෙකුට සමහරවිට මේ නාසිකාග්‍රයේ හිත රඳවන කරන එක සූක්ෂම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න පුළුවන් නම් මේ ආධුනික මට්ටමේදී Tamanට තේරෙනවාද මේ හුස්ම ගන්නවත් එක්ක උදරයේ චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනය සිද්ධ වෙනවත් එක්ක ඒක සිද්ධ වෙන්නේ ඉස්සරහාට චලනයක් නම් පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හිතින් නිකන් පොඩි සටහනක් යොදා ගන්නවා. ආ මේක පිම්බීමක්. මේක හැකිලීමක් නෙමෙයි. හොඳටම විශ්වාසයි මේක පිම්බීමක්. ඔන්න ඊළඟට ආයි හැකිලෙනවා. මේක හොඳටම විශ්වාසයි මේක හැකිලීමක් කියලා. ඔන්න හැකිලෙනවා කියලා හිතෙන් සටහනක් දානවා. මෙනෙහි කිරීමක් කරනවා. ඒතර පිම්බෙනවා, හැකිලෙනවා කියලා මේ විදිහේ මෙනෙහි කිරීමක් ඔස්සේ කළා බලන්න. ඉතින් මේ තමන්ම මේක උත්සාහයක් දැරීම හරහාමයි මේ සාර්ථක වෙන්නේ. ඊළඟට මේක කර කර ඉඳන්දී හිත පිට ගියා කියලා හුඟක් ලොකෝ ඉතින් ගැටලුවක් ඇති කරගන්න එපා. තමන්ට මේ මේ මේ වෛර කරගන්න හදන්න නැත්නම් තමන් අබහුවයයි කියලා හිතන්න ඔය වගේ දේවල් වලට යන්න අවශ්‍ය නැහැ. මේක කරන්න පුළුවන් වැඩක්. අපි මේක යෙදිලා නැති එකයි තියෙන්නේ. පුහුණු වෙලා නැහැ තාම. පුහුණුවමදිකම තියෙන්නේ. නමුත් අපි මේ සඳහා වෑයමක් දරනවා නම්, අඛණ්ඩ උත්සාහත් වෙනවා නම්, පුහුණු වෙනවා නම් මේක කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යන්කේදී ආනාපාන සතිය වැඩිීමේදී ආස්වාසය ඇතුල් වෙනවා කියාද ප්‍රස්වාසය පිට වෙනවා කියාද මෙනෙහි කරමි. ආශ්වාසයේ ස්වභාව ලක්ෂණ ලෙස වායු ධාරාව ඇතුල් වෙනවා මෙන්ම කම්පන චංචල ස්වභාවයේද දිග කෙටි ලෙසද දකි. ප්‍රශ්වාසයේද මෙලෙසම උණුසුම්ව පහළට ගලා යයි. ඇතැම් විට ආශ්වාස රැලි කිහිපයක් පිට වී ප්‍රශ්වාස එකක් පිට වේ. බොහෝ විට වායු හුවමාරුව වම් නාස්පුඩුවට දැනේ. දකුණට දැනින්නේ කලාතුරකින්ය. ක්‍රමයෙන් වාත් වායු ධාරාව ටික ටික සියුම් වේ. ධාතු ගුණ ප්‍රකට වේ. උණුසුම් සිසිල ගොරෝසු සියුම් තද මුඩ්ඩු බර සැහැල්ලු වැగిරෙන ස්වභාවය. විනාඩි 10ක් 15ක් යන විට ආශාසය නොදැනෙන තරමට සියුම් වේ. දිගටම නාසික ආග්‍රේ කෙරෙහි සතිය පිහිටුවාගෙන විමසිලිමත් වෙමි. වායු ධාරාව නොදැනේ. මේ අතර නාසික අග්‍රයාවට තද ගතියක් දිගටම තිබුණි. වරින් වර ශබ්ද වේදනා සිතුවිලි ආවද බාධාවක් නැත. ඇවිත් වහා යයි. පැය එකහමාරක් පමණ මෙසේ භාවනාව කරගෙන ගියමි. හොඳයි. හොඳයි කරලා තියෙනවා හොඳයි. يعني ටික ටික දැන් සාර්ථක වේගෙන එනවා. ඉතින් මේ විදිහට අර ඒකේ ආස්වාස ප්‍රසආසයේ තියෙන මේ විදිහට ලක්ෂණ හඳුනා ගනිමින් කරනවා නම් කෙලින්ම අපිට ආනාපාන සතියෙම හොඳට මේ ධාතු ලක්ෂණ මතු කර ගැනීම උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. වඩාම හොඳයි. තව ওই විදිහටම යන්න මේ දිගටම කරගෙන යන්න. සක්මනට ශරීරයේ සමබර සමබරව මම දැන් මෙතන ලෙස සිතා සක්මන් භාවනාව ආරම්භමි. පළමුව ඊට කෙටි වේලාවක් වම දකුණ ලෙසද අනතුරුව ඔසවනවා තබනවා ලෙසද මෙනෙහි කරමින් සක්මන් කරමි. ස්වභාවික ලක්ෂණ කෙරෙහි පළමුව හිත යොමු කරමි. පාද පොළොව මත වදින ආකාරයත් එසවෙන ආකාරයත් ගෙන යන ආකාරයත් ආසන්නව බැලුවෙමි. මෙවිට පාද ඉසවෙන විටත්, තබන විටත් මුල මැද අග දකිමි. බර අඩුවන අඩුවන වැඩිවන ආකාරය දකිමි. අනිකුත් ධාතු ලක්ෂණ හොඳින් වැටහි. ගමනේ වේගයේ ඊතා සෙමින් සිත සමාධිමත් වේ. ස්වාමින් වහන්සේ භාවනාවේ දියුණුවට යම් උපදෙසක් වේ නම් පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි කරලා තියෙනවා හොඳයි ටික ටික Tamanට මේ මේ ලක්ෂණ ටික ප්‍රකට වෙගෙන යනවා ඉතින් අර ඕන නොදන්නා කෙනෙකුට ඉතින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඒ කියන්නේ ධාතුන්ට ආවේනික ඒවායේ පෞද්ගලික ලක්ෂණ කියලා ස්වභාවයක් අපි හඳුනා ගන්නවා භාවනාවේදී විශේෂයෙන් ධාතු මනසිකාරයේදී. ඒ හඳුනා ගැනීම තමයි මුලදී අපි කරන්නේ. ඉතින් ඒක හඳුනා ගන්නත් අපිට එකපාරටම බෑ. මොකද හිත පිට යනවා. ඉතින් ඒ නිසා තමයි ඔය වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා මේ নানা ප්‍රකාර උපක්‍රම කළා වර්තමානයට හිත ගන්න හදන්නේ. ඊට පස්සේ ඒ උපක්‍රම ටික අත්හැරලා දාලා අපි වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. අන්න එතකොට සමානලාවට කෙනෙකුට මේ ආවේනික ලක්ෂණ වලින් නැත්තම් පෞද්ගලික ලක්ෂණ වලින් එකක් ප්‍රකට වෙන්න පුළුවන්. අපි තුමු ඔන්න පාදයක් පොළවේ වදිනකොට තද ගතියක් දැනෙනවා. ඒක හොඳට ප්‍රකටයි. හොඳට තද ගතියක් ඔන්න පොළවේ තියෙනවා නේද කියලා Tamanට තේරෙනවා. සමානලාට ඒ මුලදී අහුවෙන්නේ අන්න වගේ හොඳටම ප්‍රකට එක ලක්ෂණයයි අහුවෙන්නේ. එක ලක්ෂයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒකෙන් පටන් ගන්න පුළුවන්. දැන් ඔන්න පිටු මෙනෙහි කිරීමක් කරන්නෙත් නැහැ. හොඳට මේ වර්තමාන මොහොතේදී දැනෙන තදගතියත් එක්ක ඉන්න පටන් ගන්නවා. එතන තදගතිය හොඳට මේ අත්දකින්න පටන් ගන්නවා. තදගතිය දැකගනිමින් යනවා. සක්මනේ යෙදෙනවා. එහෙම යන්න යන්න යන්න හොන්න හිත වර්තමානට එනවා හිත පිට යන ගතිය අඩු වෙනවා ඊළඟට අපි බලන්න ඕනේ කොහොමද දැන් මෙනෙහි කිරීමක් කරන්නෙත් නැහැ වම දකුණ කියන්නෙත් නැහැ හොඳට දැන් සංසුම් මනසකින් ඔන්න මේ තද ගතියෙම බලමින් යනවා ඔන්න ඊළඟට උත්සාහත් වෙන්න ඕනේ මේක තව ටිකක් විස්තර බලන්න. ඒ කියන්නේ මෙතන තදගතිය පමණක් නෙමෙයි ඊට අමතරව වෙනත් දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ අපි ටයිල් පොළවේ සක්මන් කරනවා නම් ටයිල් එකට ටයිල් එකේදී අන්න ඒකේ තද ගතියකුත් තියෙනවා. ඊට අමතරව මේකේ සිනිඳු ගතියකුත් තියෙනවා. ඊට අමතරව මේකේ සිසිල් ගතියකුත් තියෙනවා. හුඟක් වෙලාවට. අපි හිතමු වැලි පොලවක යනවා නම් ඒකේ තද ගතියකුත් තියෙනවා. ඒ වගේම රළු ගතියකුත් තියෙනවා. සමහරවිට ඉතින් අවුව පායපු තැනක නම් සක්මන් කරන එක උණුසුම් ගතියකුත් තියෙනවා. මෙන්න මේ වගේ අර අපිට මුලින් ප්‍රකට නොවෙච්ච යම් යම් ධාතු ලක්ෂණ තියෙනවා. ඉතින් අපේ සතිමත් භාවයේ දියුණු වෙන්න දියුණු වෙන්න අර ප්‍රකට නොවෙච්ච Tamanට කලින් නොදැනිච්ච දේවල් දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ සඳහා දැන් ඊළාට උත්සාහත් වෙන්න ඕනේ මොනවද මෙතන මට මේ තාක් හසු නොවෙච්ච ධාතු ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා අන්න උත්සාහත් වෙනකොට තමයි මේ දේවල් දැනගන්න හම්බෙන්නේ. ඉතින් මේ හරහා ලොකු ඒ කියන්නේ අපි නොදන්නවා වුණාට සතිය පැත්තෙන් දියුණු වෙනවා ප්‍රඥාව පැත්තෙනුත් දියුණු වෙනවා. දැන් විශේෂයෙන්ම තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති කියලා බුදුහාඳුරු දේශනා කරන යම්කිසි දෙයක් මේ වර්තමාන වශයෙන් තියෙන අරමුණක් හොඳට විමසලා බලනවා නම් නිකන් සොයනාසුලුව එතන ඉන්නවා නම් හොඳ නිකන් හාස්පසින් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්නවා නම් අන්න එතන ධම්මවිචය කියන සම්බොජ්ජංගේ වැඩෙනවා කියලා. ඒ නිසා අපි මේ කරන සියුම් දේවල් වල ලොකෝ මේ සම්බන්ධයක් තියෙනවා මේ ඉදිරියට යන ගමනට. ඒක හැබැයි මුලදී තේරෙන්නේ නැහැ. මුලදී අපි හිතනවා මේක හරි කම්මැලි, මේක මේ මොකද්ද, මෙච්චර මේ දෙයක් කරන්න ඕනේද කියලා ඉතින් අපිට හිතෙනවා. නමුත් අපි ඉස්සරහට යන ගමනදී තමයි ටික ටික ටික අපි මේ මේ පටන් ගත්ත දවසේ ඉඳන් කරපු දේවල් කොයිතරම්නම් මේ ඉදිරි ගමනට ඒ ඒ තැන්වලදී රුකුල් කරලා තියනවාද කියලා පස්සේ තමයි තේරෙන්නේ. මොකද මුළු ගමන අපිට දැකගෙන යන්න බෑ, දැනගෙන යන්න බෑ. ඉතින් මුලදී ඉතින් වැටි වැටි තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ කළා තියෙනවා හොඳයි. දිගටම කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා පරයන්ක භාවනා තුළ සිටිමින් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි විනාඩි 10ක් පමණ යන විට සුලන් රැල්ල නොදෙනියයි ගතේ සැහැල්ලු බවක් දැනේ ඒ තුල බොහෝ වේලාවක් සිටිය හැක ඒ අතරතුර ශරීරයේ වේදනා තුලින් ධාතු මනසිකාරයේ නිරීක්ෂණය කරමි සිතටවත් ගතටවත් වෙහෙසක් නොදැනේ සක්මන් භාවනාවේදීද ධාතු මනසිකාරය හොඳින් දැනේ. අවුරුදු 10ක් සුළුවෙන් සහ අවසාන වර්ෂ 10 තුල හැකි හැම විටකම ආනාපාන සතිය කරගෙන යන නිසාදෝ හිත සංසුන්්‍ය. දෛනික කටයුතු වලදීද එම සංසුන් මනස ක්‍රියාත්මක වන බව දැනේ. තරහ යාම ඊර්ෂ්‍යාවැනි රාග ద్వේෂ මෝහ සිතුවිලි මා තුලින් බොහෝ දුරට පැහැරව ගොස් ඇති බව සිතේ. ජීවිතයේ අනිත්‍යතාව නිතරම සිහියට නැගේ. ධර්මානුකූලව ක්ෂණයක් පාසා සිතද ක්ෂණ 17ක් පාසා ගතද වෙනස් වී යන බව බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සත්‍ය වැටහි. කැඩි කැඩි බිඳි බිඳි යන ශරීරයේ තුල මා නැත ඇත්තේ ධාතු ගොඩක් බවද දැනේ. එසේ වුවත් මා දැන් කල යුත්තේ කුමක්ද යන්න ගැන නොසන්සුන්තාවයකින් සිටිමි. මින් ඉදිරියට භාවනාවේ දියුණුව පතා කළ යුත්තේ කුමක්ද යන්නට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපතිස් පතමි. හොඳයි මට කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නේ? හොඳයි දරොන් සන්නයි. ගිදෙද්දිත් භාවනා කරනවද? කරනවා. හොඳයි. එතකොට ගිදෙද්දි භාවනා කරද්දී මොකද්ද මූල කමඨහන වශයෙන් ගන්නෙ? ආනාපාන සති භාවනාව තමයි. කොච්චර විතර වෙලා කරනවද? ඒක මේ හුඟක් වෙලා කරන්නත් පුළුවන්. මට ඒ කියන්නේ දෛනික කටයුතුවලදී නිතරම ඒක මතක් වෙවි සමහරට කැඩි කැඩි හරි හැම තිස්සෙම ඒ මත ඉන්නවා. හොඳයි. ඒ කියන්නේ හුස්මට එනවා කියන එකද? හුස්මට එනවා ඉක්මනට ඒ නොදැනී යනවා. ඊට පස්සේ දැන් මම දිගටම කරගෙන යනවා. දැන් මට ඕන ලොකු දියුණුවක්. හරි හරි. හොඳයි. බලමු. එතකොට ආනාපාන සතිය කරද්දී දැන් දැන් අවුරුදු 10ක් තිස්සේ දැන් හොඳට ඔක බැහැලා කරනවාද කියන්නේ? ඒ කියන්නේ දෛනික අනිත් කටයුතු කරන වෙලාවට සතියෙන් ඉන්නවද? සතියෙන් ඉන්නවා. පුළු පුළුවන් වෙලාවල් වලට කරනවා. ආනාපාන සතිය කරනවා. හරි. එහෙනම් දවසේ එක පැයක් හරි කරනවද සමහර? කරනවා. පැය දෙක තුනක් වගේ කරනවා. හොඳයි. එතකොට ඒ කියන්නේ අනිත් කටයුතු කරනකොට හිත නිකන් දොඩමළු වෙන ගතිය දැන් අඩුද? නෑ එහෙම අඩුයි. අඩුයි. හොඳයි. එතකොට අපි තුමු මෙහෙදී සක්මන් භාවනාව එහෙම කරද්දී මොනවද තේරුනේ? ඉතින් ධාතු මනස කියන්නේ ඇඟට දැනෙනවා මේ මේ නික මුළු ශරීරයේම ටම හිත යන යවෙන ගතියක් තියෙනවා. හොඳයි. දැන් ශරීරය තුල හිත ඉන්නා වගේ දැනෙනවද? දැනෙනවා. දැනෙනවා. හිත එළිය යන ගතිය අඩුද? අඩුයි. හොඳයි. එතකොට දැන් අපි තුමු සක්මන් භාවනාදී මේ අපි දැන් මුලින්ම අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් උන ධාතු ලක්ෂණ බල බල යනවා කියලා. දැනුත් අපි ඉස්සෙල්ලා කතා කළේ. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති දැන් මේවා බල බල යනවනේ. තාමත් ඒවා බල බලාද යන්නේ. ඔව් මේ මොකද මට දැන් සමහර වෙලාවට ටිකක් මම මේ කරන දේ හරිද කියලා, වැරදිද කියලා පොඩි නොසන්සුන්තාවයක් තියෙනවා. ඒක තමයි. තාමත් ඒවා බලමින්ද යන්නේ. බලමින් යන්නේ. හොඳයි. ඒකේ වෙහසක් එහෙම නැද්ද? වෙහසක් නැහැ. වෙහසක් නැහැ. ඒවා බලන්න පුළුවන්. හොඳයි. කියන්නේ ඒවා බලමින් යන්න පුළුවන්. හොඳයි. ඒව බලමින් යනකොට දැන් අපි පොඩි වෙනසක් කරමු. දැන් අපි දුමු තද ගතියක් තියෙනවා. තද ගතිය මුලින් තිබුණේ නැහැ. පාදේ ස්පර්ශ වෙන්න කලින් තිබුණේ නැහනේ. හැබැයි ස්පර්ශ වෙනවත් එක්කම තද ගතියක් පටන් ගන්නවා. පටන් ගන්නවා. ඊට පස්සේ ආයි අපි දුමු පාදේ එස්සුවට පස්සේ ඒක ඉවරයි. ඉවරයි. එතන තියෙන්නේ මොකද්ද? මේ ඇතිවීම නැතිවීම නැතිවීමක් තියෙනවා. හරි. ඊළඟට අපි තුමු ඊළඟ පාදේ. ඊළඟ පාදෙත් ඔන්න මුලින් තිබුණ නෑ තද ගතියක්. මේ ඔන්න තියෙනවත් එකම තද ගතිය දැනෙන්න ගත්තා. ඊට පස්සේ එසවුනත් එක නැති වුණා. එතන තියෙන තදවීමක් නැතිවීමක්. අපිට ඔන්න අපිට සිසිල් ගතියක් දැනෙනවා. සිසිල් ගතියක් දැනෙනකොටත් සිසිල් ගතිය මුලින් තිබුණ නෑ. ඔන්න සිසිල් ගතිය දැනෙනවා. ඒ සිසිල් ගතිය නොදැනී යනවා ඊට පස්සේ. නැත්නම් අපි තුමු රළු ගතියක් ගත්තත් ඔන්න රළු ගතියක් මුලින් තිබුණ නෑ. ඔන්න රළු ගතිය දැනෙනවා. ඊට පස්සේ නොදැනී යනවා. එතකොට මෙන්න මේ මෙන්න මේකට අපි කියනවා පොදු ලක්ෂණයක් කියලා. කියන්නේ හැමෝම දැන් එක එක જાති කට්ටිය ඉන්නවා. හැබැයි ඔක්කොමලා එක විදිහකට තමයි ප්‍රතිචාර දක්වන්නේ. අන්න ඒ පැත්ත දැන් වැඩියෙන් අවධානය යොමු කරන්න. එක එක දේවල් වල ඒ ඒ අයව බලන වෙනුවට කොහොමද මේවා පටන් ගත්තා නැති වුණා. ඇති වුණා නැති වුණා. ආයි තව එකක් ඔන්න ඇති වුණා නැති වුණා. අයින එකක් ඇති වුණා නැති වුණා. තව එකතකින් බැලුවාම භාවනාව තව සූක්ෂම වීමක් සරල වීමක් තමයි වෙන්නේ. මොකද දැන් අපිට ඉස්සෙල්ලා තිබුණා ලක්ෂණ රාශියක් බලන්න තිබුණා. හුඟක් අවශ්‍යනේ බලන්න විවිධාකාර ලක්ෂණ තියෙනවා. ඉතින් අපි ඒ බලන්න වෙහෙසෙනවා. දැන් අපි ඒ ඔක්කොම බලනවා වෙනුවට දැන් මේ හැම එකක්ම ඇතිලා නැතිලා යනව නේද කියන එකෙන් චුට්ටක් ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා. දැන් ඒ බලන්න බලන්න දැන් අපිට ලොකු විස්තරයක් දකින්න වෙනුවට තියෙන්නේ මේවා කොහොමද ඇතිලා නැතිලා යනවා කියලා බලන්න විතරයි තියෙන්නේ. අන්න තව ටිකක් හිත සැහැල්ලු වෙන්න ඕනේ. නැත්නම් හිත සරල වෙනවා. භාවනාව ටිකක් තව සරල වීමක් වෙනවා. මොකද බලන්න මහා ගොඩක් විස්තර නැහැ. දැන් තියෙන්නේ එකයි බලන්න තියෙන්නේ. හැම එකෙම තියෙන මේ පොදු ලක්ෂණේ බලන්න තියෙන්නේ. ඕක ඔය පැත්තට පොඩ්ඩක් හරව ගන්න දැන්. ඔව්. ඒතර ප්‍රථම ධානයට වගේ නෑ ධාන පැත්තක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ධාන පැත්තකට කලින් කියන්නේ ධාන පැත්තකට දානවා කියන්නේ අපේ සක්මනේදී කියන්නේ ධාතු මනසිකාරය කරද්දී ධාන පැත්තක් එන්නෙම නෑ. ධාතු මනසිකාරයෙන් ගැඹුරට යද්දී ඕනනම් එන්න පුළුවන් උපචාර සමාධි මට්ටමක්. ඉතින් ඒ දැන් ඒකත් සමහරලාට හුඟක් වෙලාවට සක්මනේදී එන්නේ නෑ. ධාතු මනසිකාරය හොඳට මේ කොහොම ශීඝ්‍රව Tamanට මෙනෙහි වෙනවා නම් දැනෙනවා නම් කය තුලම ඉඳගෙන ඉන්නකොට උපචාර සමාධි මට්ටමකට යන්න පුළුවන්. ධාතු මනසිකාරය වගේ භාවනා වලින් ධාන වලට යන්නේ නැහැ. ඒ හින්දා ඒ ගැන එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද දැන් හොඳට විපස්සනාව වැඩිලා තියෙන්නේ. ඒ නිසා අපි ඕකෙන් සම්පූර්ණ මේ විපස්සනාව අතහැරලා ආයි සමතේකට දානවා කියන එකෙදි තේරුමක් නැහැ. මොකද මේ පැත්තෙන් තව යන්න ඉස්සරහට තියෙනවා ලොකු ගමනක් තියෙනවා. මොකද මේ විපස්සනා ගමන තමයි බුදුහාඳුර පෙන්නපු උන්වහන්සේටම ආවේනික ගමන. ධාන කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේට පෙර කාලයේ පවා තියලා තියෙනවානේ. ඉතින් අපිට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිහිට නැත්නම් උන්වහන්සේගේ සරණ යාම හරහා අපිට මේ ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා දැන් මේ පාරේ දැන් ටිකක් සෑහෙන දැන් මෑණි ඇවිල්ලා තේනවා. තව ටිකක් ඒ පැත් ඒ පැත්තෙන්ම දැන් ක්‍රමවත්ව යන්නයි තියෙන්නේ. ඒ නිසා සක්මනේදී අර වෙනස කරන්න ඊළඟට ඉඳගෙන භාවනා කරද්දී දැන් ආනාපාන සතිය වඩනවනේ. ඒ ඒ වඩනකොට ආනාපාන සතිය නොදැනී යනවද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ දැන් හිත ගන්නවා වර්තමානයේට. ඒක හුඟා වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ එහෙම එහෙම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට විවිධ සිතුවිලි එහෙම යනවා. එතකොට දැන් මං ඊළඟට <laughs> කරන්න ඕනන්නේ මොනවද කියන එක ගැන ටිකක් නොසන්සුන් වගේ. හොඳයි. එතකොට ආනාපානය කොච්චර විතර සියුම් වීමක් වුණාට පස්සේද සිතුවිලි එන්නේ? විනාඩි 10ක් 20ක් වගේ එතකොට ඒ කියන්නේ ආනාපානේ නොදැනීමේ වගේ යනවා නොදැනීමේ යනවා නොදැනීමේ යනවා ඊට පස්සේ තමයි සිතුවිලි එන්නේ ශරීරයත් නොදැනී ගිහිල්ලා. ඒක ගිහිල්ලා ඊට තමයි සිතුවිලි එන්නේ. හරි හොඳයි. දැන් දැන් අපි තුමා ආනාපානෙන් නොදැනී ගියා. ඔන්න වේදනාත්මය නොදැනී ගියා. දැන් එතකොට දැන් සංසුංග බලන්න දැන් හිතට වෙන්නේ මොකද්ද කියලා. හිතට වෙන්නේ මොකක්ද දැන් ඔන්න සිතුවිල්ලක් එනවා. දැන් ඕක හැබැයි පෝෂණය කරන්න යන්න එපා. අපි තුමුණා ද්වේෂසිතක් ආවේ. හැබැයි මේක මේ මගේ ද්වේෂසිත නෙමෙයි. මේක මේ ද්වේෂසිතක්. ද්වේෂයක් නේ. සදෝසං චිත්තං සදෝසං චිත්තං තිපජානාති. අහලා තියෙනව නේද? ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ චිත්තානුපස්සනාදී කියන්නේ ඔහොම. සරාගං චිත්තං සරාගං චිත්තං තිපජානාති. මේ හැම සිතුවිල්ලක්ම ඒ සිතුවිල්ලක් පමණයි. මේක මේ මගේ රාගේ නෙමෙයි, මගේ මගේ දෝෂේ නෙමෙයි. මේක මගේ මෝහේ නෙමෙයි, මේක මේක ද්වේෂසිත. මේක මෝහසිත. මේක ඔන්න රාගසිත. කියලා අන්න මේ මේවා දකින්න සිතක් පමණයි මේ තියෙන්නේ. කියලා මේක මගේ හිතක් නේ මට තාම රාගෙ තියෙනවා මට තාම ද්වේෂෙ තියෙනවා කියලා අර Tamanට චෝදනා කරගන්නව වෙනුවට මෙන්න මේ මොහොතේදී මෙන්න රාග සිතක් එනවා ඔන්න යා නැති වෙලා යනවා. ඔන්න මෙන්න ද්වේෂ සිතක් එනවා ඔන්න ඒකත් නැතිලා යනවා. මෝහ සිතක් එනවා ඔන්න ඒකත් නැතිලා යනවා. දැන් මේවා තියෙන්නේ අර අර ධාතු මනසිකාරය දැකපු දෙයමයි. දැන් අද දැන් මම කිව්වේ පොදු ලක්ෂණයක් දකින්නේ අපි දැන් ධාතු මනසිකාරය දාන්න කියලා කිව්වේ සක්මනේදී. ඒකේ තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක්. දැන් ඔන්න හිත දිහා බලනවා ඒකේ තොන්න රාගසිතක් එනවා. ඒකත් තියෙන ඇතීමක් නැතිවීමක්. ද්වේෂසිතක් තියෙනවා. ඒකේ තියෙන ඇතීමක් නැතිවීමක්. මෙන්න මේක දැකගනිමින් යන්න. දැන් ඒ හින්දා සිතුවිලි ආවා කියලා දැන් බය වෙන්න එපා. දැන් ආයි දැන් ඒ කියන්නේ ආයි මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නත් එපා සැකයක් ඇති කරගන්නත් එපා දැන් කරන්න තියෙන්නේ මොකද්ද ඔන්න ආනාපානයේ සමනේ සමනේ වුණා සම්පත් වුණා ඒත් එක්කම නිකන් හිත දිහා බලනවා හිත දිහා බලන්නේ නිකන් අනුන්ගේ හිතත් දිහා බලනවා වගේ දැන් අපි දුමු දැන් මෙතෙක් කාලයක් මේ රූප දිහා අපි බැලුවේ අනුන්ගේ රූප වගේනේ දැන්. ටිකක් ධාතුන් නෙමේ තියෙන්නේ. විවිධාකාර ලක්ෂණ දැනෙනවා. දැන් මම ඒ දිහා බලන් ඉන්නවා. දැන් දැන් හිතෙත් විවිධාකාර සිතුවිලි එනවා. දැන් හිතින්ම බලනවා මේ සිතුවිලි. අන්න ඒ විදිහට පොඩ්ඩක් අපේ අර දෘෂ්ටි කෝණය වෙනස් කරගන්න. මේක කියන්නේ අපි හුඟක් වෙලාවට අපි හිතන් ඉන්නේ මේ එන සිතුවිලි මගේයි කියලානේ. දැන් එන සිතුවිලි මගේ නෙමෙයි. දැන් මේ සිතුවිලි පමණයි. යම් යම් හේතුන් නිසා මෙන්න සිතුවිල්ලක් පහළ වෙනවා. මම මේ දිහා පැත්තකින් බලන් ඉන්නවා මධ්‍යස්තව මගේ නෙමෙයි වගේ. ඔන්න මේ මොකක්දෝ හේතුවක් ආවන්න ද්වේෂිතක් ආවා. චුප්පටි වෙලාවක් තිබුණා ඔන්න නැතිලා ගියා. ඔන්න රාගසිතක් ආවා පොඩි වෙලාවක් තිබුණා නැතිලා ගියා. මම බලන් ඉන්නවා. ඔන්න ඔය தත්ත්ව දැන් දිනු කරන්න පටන් ගන්න. ඕක දිගට කරන්න කළා මට ආයි කියන්න. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව කොට 1 2 3 4 ධානය දක්වා භාවනා කළ අයකි. පසුගිය වතාවේ නිස්සරණ වලයට පැමිණි මට ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් පරිදි ධාතු මනසිකාර භාවනාව පටන් ගතිමි. මගේ සිත පිටත යන්නේ ඊතා හදිසියෙනි. භාවනාවට අමතරව සෑම විටකම පරිසරය, gedara dora පරිහරණය කරන බඩු භාණ්ඩ, සතුන් පුද්ගලයන් ජීවීන් ඇසුරින්ද ධාතු පරිච්ඡේද කර බලන්නට මහන්සි ගනිමි. දිනකට පැය 3-5 අතරේ භාවනා කරමි. අද මා මෙහිදී භාවනා කරන විට 아무තු දෙයක් දුටුවා. මගේ මුළු ශරීරයේම යම් මැෂිමක් වැනි දෙයකට ගල් රෝලක් වගේ හසු වී ශරීරයේ ඇති ආපෝ ධාතු කොටස් බේරි ගලා යන සැටිද උණුසුම් වායුවත් ඒ සමග පරිසරයට එකතු වන හැටි දුටුවෙමි. අවසානයේට සිරුර පත්තරයක් තරමට ඝනත්වය අඩු විය. හිතට ටික වේලාවකින් ඇමරි කුඩා අලු දූවිලි වගේ විය. එහි ඊතා කුඩා අංශු විය. ඒවාද ටික වේලාවකින් සුළඟට අසු වී අහසේ කුඩා දුම් වලාවක් මෙන් දැర్శණය විය. භාවනාව ටිකකට නතර කර නැවත පටන් ගනිමි. නැවත එයම දැర్శණය විය. මේ චිත්ත රූපයක්ද මනසින්ම මැවුණු දෙයක්ද මා නිදි නැත. එය සිහිනයක් නම් නොවේ. පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් සුවය. අපි මෙතන ධාතු මනසිකාරයේ යෙදෙනකොට ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කයේ අපි හදාගත්තේ ප්‍රතිරූපේ නම් කැඩලා යන්න පුළුවන් කිසි වරදක් නැහැ. අපි දැන් මේ කය දිහා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට විවිධාකාර ධාතු ස්වභාවයන් මතුවෙනවා. මතුවෙනකොට අපි අර තියාගෙන හිටියේ ඝන සංඥාව නැත්නම් මේක එකක් කිය මේක ඒකකයක් කියලා හිතාගත්ත ස්වභාවය නැතිලා යනවා. ඒ කිසිම වරදක් නැහැ. සමහර කෙනෙකුට ඉතින් මේක දැකිනවා නිකන් අර රූපවාහිනියේ channel මාරු කරන අතරවාරයේ සමහර නිකන් ඩොට් ඩොට් එන්නේ. අන්න ඒ වගේ සමහරට කෙනෙකුට වැටෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට දැන් මේ කියලා තියෙන විදිහෙන් නම් නිකන් අර තමන් ඝනව හදාගත්ත නිකන් ත්‍රිමානව හදාගත්ත එක වෙනුවට බොහොම නිකන් ඊට වඩා නිකන් සැහැල්ලු දෙයක් නැත්තම් ද්විමාන ස්වභාවයක් තමයි වෙයිලා තියෙන එක. එච්චරම වරදක් නෑ. මේක ඔස්සේ කියන්නේ හිත හිත බලන්න මේ දේවල් වැටහුණාට කමක් නැහැ. මේක අපි තුමු භවනා කරන වෙලාවේදී ඔන්න මෙහෙම දෙයක් තේරෙනවා. හැබැයි හිත මොන හරි මේවා ගැන කියවන්න පටන් ගත්තොත් ආන මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා එතෙන්ද තමයි අපි සමාලාට අහු වෙන්නේ, පැටලෙන්නේ. ඒ නිසා ධාතු ලක්ෂණ දැනගනිමින් යන්න, ඒවට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගනිමින් යන්න ඒක වඩා වැදගත්. ඒ කියන්නේ මේ ධාතු ලක්ෂණ නිරූපණය වෙනකොට අපි තුල ඒකට අපි අර්ථකථන දෙනවා මේක නිකන් මැෂින් එකක් වගේ මේක නිකන් ගල් රෝලක් වගේ මේක නිකන් අපි දුමු රොබෝ යන්ත්‍රයක් වගේ මේක නිකන් බයිසිකලයක් වගේ. ඉතින් අපි අර ඒක ඒ අත්දැකීමට යම් යම් අර්ථකතන දෙනවා. නිරූපණ දෙනවා. මේ නිරූපණේ ඒ තරම්ම තින් වැදගත් නැහැ. ඒ වෙනුවට අපිට තියෙන්නේ මේ එක එක ලක්ෂණයක් හොඳින් හඳුනා ගැනීම. එක එක ලක්ෂණයකට වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීම. එතෙන්ට වැඩි අවධානයක් යොමු කරන්න. සක්මන් භාවනාව ලනුපැදුරේ සහ වැලි පොළවේ සක්මන් කළෙමි. මුලදී රළු බව ගොරෝසු බව අද්දුටිමි. දකුණු කකුල ඔසවන විට වම් පසට ශරීරයේ ඇදී යාම එහි බර බව අත්දැක්කෙමි. වම උසවන විට දකුණු පසට ශරීරයේ බර ඇදී යාම දැකගතිමි. ටික වේලාවකින් අපහසුතා නොදෙනී ගියා. ඉබේටම වාගේ ගමන සිදු වුණා. ඔසවන්නේ යවන්න තබන්නේ යනුවෙන් මගේ ගමනට මගේ සිත නියෝග නිකුත් කරන්නාසේ මට දැනේ. ඒ නියෝගයට අවනත වී මා සක්මන් කළෙමි. මා ඉදිරියෙන් පොළවේ ලහකා පැති ආලෝකයක්ද ගමන් කරනසේ දිස් වුණා. වටපිට බැලීමි. එවැනි වෙනසක් අනෙක් තැන්වල නොතිබුණි. ඒ තැන්වල හොඳට හිරු එළිය තිබුණත් මගේ ඉදිරියේ පවණක් හිරු බැස යන විට ඇති එළියමින් එළියක් දක්නට තිබුණා. ඔබ වහන්සේ සුවපත් වේ. හොඳයි. ඒ කියන්නේ අපි සක්මනේ යෙදෙනකොටත් ටික ටික හිතේ සමාධිමත් භාවය වර්ධනය වෙනවා. ඒකේ ලක්ෂණයක් වශයෙන් අර සමාධි නිමිත්තක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි දැන් ඔය වර්ණයක් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක එච්චරම ගැටලුවක් කරගන්න එපා. ඕක සමහරලාට අපි නොදැනුවත්වම ඉදිරිය බලාගෙන යනවා. එතෙන්ට අපේ අවධානය යොමු වෙනවා වැඩි වැඩි වශයෙන් අර පාදවල දැනෙන දේ පාදවල දැනෙන දේට පැවැත්විය යුතු අවධානය සමහරලාට ගිලිහී යනවා. දැන් මෙතනත් අන්තිමට සමත පැත්තකට තමයි අපි යොමු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මෙහෙම යනවා යනකොට දැන් මේ ඒකාකාරී මේ පාරක් තියෙන්නේ අපි එතනම බලාගෙන යනවා. ඒ බලාගෙන යනවා යන්නේ එතන හිත එකඟ වීමක් කරහා ඔය වගේ සමත පැත්තක් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන ඕක නෙමෙයි. නිසා බලන්න ඕක තේරුණාට කමක් නැහැ නැත්තම් දැක්කට කමක් නැහැ. ඒ වෙනුවට මොනවාද තමන්ගේ පාදයට දැනෙන්නේ. අපි වම් පාදයයි දකුණු පාදයයි සමානද? වම් පාදයේ දැනෙන දෙයි දකුණු පාදයේ දැනෙන දෙයි සමානද? නැත්නම් වම් පාදයේ මොනවාද දැනෙන්නේ? තමන්ට මොනවාද ලක්ෂණ වශයෙන් තමන්ට දැනෙන්නේ මොනවාද? තද ගති, රළු ගති, උණුසුම් ගති දැන් අපි අද කතා කරපු දේවල් වලින් මොනවද Tamanට දැනෙන්නේ කියලා අර Taman තුලට අවධානය ගන්න ඇහෙන් බලන දෙයට අවධානය නෙමෙයි මෙතෙන්ද වැදගත් වෙන්නේ. ඇහැ අපි නිකන් තියන් යන්නේ පොඩ්ඩක් අර පාර මේ වෙනුම් කිරීමක් වශයෙන් පමණයි. නිසා ඇහැට වැඩි අවධානයක් යොමු කරනව වෙනුවට තමන්ගේ කයේ මොනවද දැනෙන්නේ කියන පැත්තට අවධානය වැඩියෙන් යොමු කරන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී සමතේ එක්තරා අවස්ථාවක් දක්වා වඩා ඉක්බිතිව විපස්සනාවට පරිවර්තනය කොට වඩන අයුරු ඊයේ දිනේදී ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කළා. එමෙන්ම පිම්බීම හැකිලිම වැඩිම මුල සිටම ඍජු විපස්සනාව යනුවෙන් සෑම විටම අසා ඇත්තෙමි. එනිසා පිම්බීම හැකිලිම වැඩිම වඩා ප්‍රයෝජනවත්දයි සිතේ. ගෞරවනීය ස්වාමීන් මේ වෙනස් ක්‍රම ගැන පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හරි. ඒ කියන කතාව ඇත්ත. ඒ කියන්නේ ආනාපාන සතියෙන් සමතේ පැත්තත් වර්ධනය වෙනවා, විපස්සනා පැත්තත් වර්ධනය වෙනවා. පිම්බීම හැකිලිම නම් විශේෂයෙන්ම ඉතින් විපස්සනා පැත්තට වැඩි නැඹුරුවක් තියෙනවා. හැබැයි ඉතින් පිම්බීම හැකිලිමත් අපි මුලදී මේ පටන් ගන්නකොට නම් ටිකක් ඒකේ සමත පැත්තක් තමයි තියෙන්නේ. මොකද අපි පිම්බෙනවා හැකිරෙනවා කියලා නිකන් මෙනෙහි කිරීමක් එක්ක සතිය පිහිටුවා ගැනීමක් එක්ක තමයි පටන් ගන්න. ආනාපාන සතියක් ගත්තත් මුලදී පටන් ගන්න ඔන්න හුස්ම ගන්නවා නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා නැත්නම් ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කිරීමක් එක්ක පටන් ගන්නෙ. ඉතින් මේ ක්‍රම දෙකේම මුලදී හරි සමාන්තර ගතියක් තියෙනවා. ඒක සමාන විදිහට තමයි මේක හිත පිහිටවලා නැත්නම් සතිය පිහිටවලා වර්තමාන මොහොතට ඇවිල්ලා තමයි මේක පටන් ගන්න. ඒ නිසා හරිම සමාන්තර ගතියක් තියෙනවා. හැබැයි ටිකක් හිත වැඩුණාට පස්සේ හිත එකඟුණාට පස්සේ ආනාපාන සතියෙන් ඔයක සමත පැත්තකට අරගෙන යන්නත් පුළුවන් විපස්සනා පැත්තකට ගෙනියන්නත් පුළුවන් දා ගන්නත් පුළුවන් මේ පිම්බිම හැකිනීම භාවනාවේදී හිත එකඟ වෙනවා කියන්නේම කෙලිම ධාතු ලක්ෂණ වලට මතු කරන්න. අපිටම දැන් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනකොට දැන් ඔන්න පිම්බෙන ස්වභාවය Tamanට තේරෙනවා. ඒ ගැන දැනුවත් වෙමින් ඉන්නවා. හැකිලෙන ස්වභාවය Tamanට තේරෙනවා. ඒ ගැන දැනුවත් වෙමින් ඉන්නවා. ඉතින් මෙතන මේ චලන ස්වභාවය කියන්නේම වායෝ ධාතුවේ ලක්ෂණයක්. මේ වායෝ ධාතුව තමයි ටික ටික මේ ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඕකේ ඊළඟට අපි තුමු කෙනෙකුට මේ චලනයට අමතරව කෙනෙකුට තේරෙන්න පුළුවන් ඔන්න අගහරියට ගියාම තද ගතියක් දැනෙනවා. නැත්නම් ආපසුවෙන් දිනියන් ලිහිල්වීමක් දැනෙනවා. ඉතින් මේ සැහැල්ලුවක් දැනෙනවා. ඔන්න තව තව ධාතු ලක්ෂණ ටිකක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලස්සන්ට අර ධාතු මනසිකාරයට යොමු වීමක් ඉබේටම වගේ පිම්බිම හැකිරීම භාවනාව හරහා වෙනවා. ඉතින් මේ උපක්‍රම දෙකම මේ ඉතින් Tamanට අහු වෙන්න පාර මොකද්ද නැත්නම් Tamanට හොඳට දැන් වැඩෙන පාර මොකද්ද? ඒ ඔස්සේ යන්න මේ ඒ මිසක් අනිවාර්යෙන්ම මම මෙන්න ආනාපානයම කළ යුතුයි නැත්නම් අනිවාර්යෙන්ම මම පිම්බීම හැකිලීමම කළ යුතුයි කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නැහැ. මොකද තමන් හොඳට ඉරියව්වට හිත දාගෙන ඉන්නකොට තමන්ට දැනෙන්නේ මොකද්ද? ඒක මූල කමටහන කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ඔය කොයි දෙයක් මුලදී නිකන් විවිධත්වයක් තිබුණාට අන්තිමට අපිව එකඟගෙන යන්නේ සමාන තැනකට. සමාන ස්වභාවයන්ට. අනිත් එක මේ හැම විවිධාකාර පාරවල් වලදී අපිට ආයුධය මොකක් වුණත් අපි තුල වර්ධනය වෙන්නේ සමාන ගුණ ලක්ෂණ. උදාහරණයක් වශයෙන් අපි තුම පිම්මීමක් ගානේ දැනුවත් වෙනවා. හැකිලීමක් ගානේ දැනුවත් වෙනවා. උපක්‍රම එකක්. නමුත් මේ හරහා දියුණු වෙන්නේ සතිමත් භාවය. මේ හරහා දියුණු වෙන්නේ අපි තුම ප්‍රඥාවක්. මේ හරහා දියුණු වෙන්නේ හිතේ සමාධිමත් බවක්. අපි තුම ආස්වාසයක් ගැන දැනුවත් වෙනවා, ප්‍රසආසයක් ගැන දැනුවත් වෙනවා. මේ හරහා දියුණු වෙන්නේ සතිමත් භාවයක්. මේ හරහා දියුණු වෙන්නේ සමාධිමත් භාවයක්. මේ හරහා දියුණු වෙන්නේ ප්‍රඥාවක්. නිසා අපි බලන්න තියෙන්නේ අපේ අපි තුල වැඩෙන ගුණධර්මය එක සමානයි. සතිය සමාධිය ප්‍රඥාව වගේ ගුණධර්මයි අපිට අපි තුල වැඩෙන්නේ. ඉතින් අපි ඒ සඳහා පාවිච්චි කරන ආයුධය වෙනස්. ඉතින් ඒක ගැටලුවක් නෑ. විවිධ ආයුධ පාවිච්චි කරලා එකම දේ තමයි ඇතුලේ මේ වර්ධනය වෙන්නේ. ඒ නිසා ඒක ඒ නිසා ඔය ගැන තරම්ම ගැටලුවක් ඇති කරගන්න එපා. ඉතින් එක එක අයට ගැළපෙන එක එක ඉතින් මේ වගේ උපක්‍රම හරහා ඉතින් අපි එකම දහමක් අන්තිමට වර්ධනය කරනවා, දියුණු කරගන්නවා. ඉතින් ඒතකොට අද අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේගේ උපදෙස් වලට මේ විදිහට මම මේ සක්මන් භාවනාව කරා ඒ කියන්නේ සක්මන් කරනකොට විස්තර බල බල එතකොට ගොඩාක් සිතවිලි එන එක අඩු වුණා. හොඳයි. දැන් ගොඩාක් දුරට අඩුයි වගේ පරයන්කේ නම් ස්වාමීන් වහන්ස අර වාඩි වුණ ගමන්ම චර ගොරෝසුවට දැනෙන්නේ නෑ හුස්ම. හොඳයි. ටික වෙලාවකින්ම සිතිවිලි වලට ආපහු යනවා. ඒ සිතිවිලි වල හැබැයි එල්ලිල يعني අර මොකද්ද හරියට උනේ يعني එහෙම මතකයක් නැහැ. සිතිවිලි එන බව විතරයි දන්නේ එකිනෙකට වෙනස් සිතිවිලි. හොඳයි. යන විදිහ හොඳයි. ඒ කියන්නේ අපි يعني රළු අරමුණක ඉන්නවට වඩා සියුම් අරමුණේ ඉන්නකොට හිත ටිකක් තාම පිට යන්න ඉඩ තියෙනවා. මොකද රළු අරමුණක නම් දැඩිව ග්‍රහණය කරගෙන මේක හෙල්ලෙන්න තු ඉන්නවා. නමුත් දැන් මෙතන හොඳට හිතට බහින්න තැනක් නැහැනේ. ඒ නිසා හිත පිටපයින්නවා තාම. හැබැයි මේක නැවත නැවත පොඩ පොඩ උත්සාහත් වෙනකොට අන්න මේ සියුම් අරමුණෙත් හිත පිටවා ගන්න ඉන්න පුළුවන් ගතිය හැදෙනවා. ඒ වගේම දැන් දැනටමත් හිත පිට ගියත් Tamanට තේරෙනවානේ. කියන්නේ සතිමත් භාවය වර්ධනය වෙලා තියෙනවා. නමුත් තාම අර සියුම් අරමුණේ දිගට ඉන්න තරම් මේ හිත තාම සියුම් වෙලා මදි. නැත්නම් සූක්ෂම වෙලා මදි. තියුණු වෙලා මදි. හැබැයි ඉතින් මේකම අපි උත්සාහ කරන්න උත්සාහ කරන්න පිට ගියත් ආයි මේ මේ සියුම් භාවයටම ගෙනලා තියන්න තියන්න ආයි ආයි පුහුණු වෙනවා. හිතේ සියුම් භාවය වර්ධනය වෙනවා. ඒ හින්දා යන විදිය හොඳයි. ඔව් ස්වාමීන් වහන්සේ දැන් ගෙදරදීත් මම සෑහෙන උත්සාහ කරන්නේ දැන් ඒ කියන්නේ ඉරියව් අත් එහෙම ඒ මෙහෙ කරනකොට ඒ ගැන අවධානයෙන් ඉන්නේ. උනන්ට වැඩිපුරම හිත දැන් කේන්ද්‍රයකද ඉන්නේ ඒ වගේ හිතන ප්‍රමාණය වැඩි. ඒකමක් නැහැ. ඒකත් හොඳයි. ඒ කියන්නේ අපි කියන්නේ එක එක්කෙනාගේ නැඹුරුතා තියෙනවා. එක්කෙනෙක් ඔන්න කායानुපසනාවෙන් සෑහෙන දුරක් යනවා. තව කෙනෙක් වේදනානුපසනාවෙන් සෑහෙන දුරක් යනවා. තව කෙනෙක් චිත්තානුපසනාවෙන් සෑහෙන දුරක් යනවා. ඒ නිසා අපිට හැමෝටම එකම නීතියක් දාන්න බෑ. ඒ නිසා අපි අපේ අපේ හිතේ නැඹුරුව තියෙන්නේ කොහොමද? ඉතින් ඒ ඒට ගැළපෙන විදිහට දැන් මේ සතර සතිපට්ඨානයන්ගෙන් කොයික වැඩුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම එකක්ම හරිම ප්‍රබලයි. කායानुපස්සනාවෙන්ම දිගට යන්න පුළුවන්, වේදනානුපස්සනාවෙන්ම සෑහෙන දුරක් යන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙන් සෑහෙන දුරක් යන්න පුළුවන්. ඒ නිසා අපේ નિરાයාසයෙන් හිත දිහා බැලෙනවා නම් අපි දුමු අපි වෙන කටයුත්තක යෙදෙනවා ඒ අතරෙදි කොහොමද අපේ හිත මේ ප්‍රතික්‍රියා දක්වන්නේ හිතේ යන රාගයක් එනවද ද්වේෂයක් හිතෙනවද එනවද නැත්නම් මාන්නයක් ඇති වෙනවද කියන්නේ හිත දිහා ආපසනිය හැරිලා බලනවා නම් ඒක ඊටාම හොඳ ගුණයක් අපේ තියෙන මේ කෙලෙස් මතුවෙන මතුවෙන කෙලෙස් හඳුනා ගැනීම නිසිද්ධ වෙන්නේ එතන ඒක හොඳම චිත් ඒ කියන්නේ හොඳ ප්‍රායෝගික විපස්සනාවට යන්න තියෙන පාරක් තමයි විවෘත වෙන්නේ. ඒ නිසා ඒක කරනවා නම් වෙන්න ඉඩ හරින්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දේශ හිතක් මම එහෙම හැමතිස්සෙම වගේ මොකද වෙන්නේ කියලා අව කල්පනාව තියෙනවා. ඒතර කේන්තියක් හරි මාන්නයක් හරි ආවොතින් ටිකක් අර නිකන් මේ කියන්නේ අප්සෙට් යනවා ඒ කියන්නේ ඒවා කේන්තියකදී ඉන්නේ කියලා. ඔව්. ඒ අප්සෙට් යන්න නැතුව ඉන්නයි තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ කේන්තිය කියන්නේ කේන්තියක්. දැන් අර අර තව මෑණි කෙනෙකුට කිව්වේ. ඉතින් අපි මේ දේවල් කියන්නේ එක පැත්තකින් ඉතින් මේක මේක ගැන අපි ආඩම්බර වුණොත් ඒ කියන්නේ අපි කේන්තියේදී විශේෂයෙන්ම හුඟක් වෙලාවට කේන්තිය යන එක දිගට යන්නේ අපි දමු දැන් අම්සේ පුජ්‍යලයෙන් ගැනයි කේන්තිය යන්නේ. ඒ වෙලාවේදී අපිට කේන්තිය දිගට පවතින්නේ මම නිවැරදි, ඒ තනත්තා වැරදි කියලා අපි ගන්නවා. එතකොට අන්න මගේ මම මගේ කේන්තිය සාධාරණීකරණය කරනවා. අන්න සාධාරණීකරණය කරනකොට ඒක කේන්තිය දිගට පවතිනවා. වැඩි වෙලාවක් පවතිනවා. නමුත් මේක අපිට පුළුවන් නම් මේක මේ කේන්තියක්. නැත්නම් මේක මේ තරහක්, මේක ද්වේෂයක්. කියලා අපිට ඒ විදිහට හඳුනා ගන්න පුළුවන් නම් අර මේකට හේතු වෙච්ච පුද්ගලයා ගැන අමතක කළා මේක හුදු කේන්තියක් මේක දැන් හිතේ ඇතුලේ තියෙන හිතුවිල්ලක් ස්වභාවයක් කියලා හඳුනා ගන්න පුළුවන් නම් අන්න අර ඒකට මුල් වෙච්ච ඒ බාහිර සාධරික මගහැරලා යනවා ඒනොට හොඳ විපස්සනාවක් පඩා ගන්න අවස්ථාවක් තියෙනවා මට එතකොට හිතෙන්නේ මේ මගේ කෙලස් නේද මේ පෙන්වන්නේ කියලා ඒක හරි ඉතින් මගේ කියලා වචනයක් අවශ්‍ය නැහැ මේක තාම ඉතින් හිතේ තියෙන කෙලස් ටික මතුවෙන්නේ හිතේ තියෙන කෙලෙස් අපි හඳුනා ගන්නවා. හිතේ කෙලෙස් හඳුනා ගැනීම ඊටාම වැදගත්. මොකද හඳුනා ගැනීමකින් තොරව කෙලෙස් දුර වෙන්නේ නැහැ. ඒක බුදුහාඳුර හැමම කියනවා ඔය සබ්බාසව සූත්‍රයේදී ජානතව හම්බික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මම මේ ආශ්‍රවයන් ඡය කිරීම දන්නා කෙනාට දක්නා කෙනාට පමණයි මම දේශනා කරන්නේ. නොදන්නා කෙනාට නොදක්නා කෙනාට මේක කරගන්න බෑ. ඉතින් අපි ටික ටික ක්‍රමානුකූලව භාවනාවක ඉස්සරහට ඉස්සරහට යන්න යන්න මේ වගේ චිත්තානුපසනාවට යොමු වීම හරහා විශේෂයෙන්ම අපි මේ අපි තුළම පහළ වෙන කෙලෙස් හඳුනා ගන්නවා. කෙලෙස් හඳුනා ගැනීම ප්‍රඥාවක්. ඒ කෙලෙස් හඳුනාගෙන අපි මේ කෙලෙස් වලට හුල්පන්දම් දෙන්නේ නැතුව, කෙලෙස් වලටින් කෙලෙස් වලින් ආස්වාදයක් ලබන්න යන්නේ නැතුව, කෙලෙස් වලට අනුග්‍රහ කරන්න යන්නේ නැතුව මේ කෙලෙස් කෙලෙස් වශයෙන් දැනගෙන ඒකට හැමෙම යන්න අතරිනවා. ඒකට හැමෙම ගඳුරු වෙලා, ෂය වෙලා යන්න අතරිනවා. ඒ හරහා තමයි අන්න අපි ගාවේ තියෙන පුරුද්ද අඩු වෙලා යන්නේ. දැන් ඒ නිසා දැන් අපි තුන් ද්වේෂයක් හටගත්තා. ඒ වෙලාවේදී ද්වේෂයක් බව දැනගත්තා. දැනගෙන ඒක පෝෂණය කරන්නේ නැතුව ඉන්නවා. අන්න එතකොට ටික ටික ටික ටික අන්න ද්වේෂය පොඩ පොඩ අඩු වෙවි යනවා. යනවා දැනී යනවා. අවසන් වෙනවා. ඊට ආයෙ හිත පොඩ්ඩක් ආයෙ සමන වෙලා තියෙනවා. අපි තුන් ඔන්න ඊළඟට ඔන්න මාන්නයක් එනවා. නේ ඒකත් මාන්නයක් මොන නැති වුණා කියලා තේරුම් ගන්නවා. ඒකත් අපි ඔන්න ඒකට අහු වෙන්නේ නැහැ. උතන ප්‍රශ්නේ වෙන්නේ අපි අහු වෙන එක. දැන් දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ චිත්තානුපසනාවට එන්න කලින් විශේෂයෙන්ම අවවාද කරන නැත්නම් පොඩි අනුතරංගයක් කරනවා චිත්තානුපසනාවට එන්න කලින් හිතේ සතිය හොඳට දියුණු කරගන්න කියලා. න මුට්ටසතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුහාමුදුරුවෝ චිත්තානුපසනාව කොටසේදී ආනාපාන සති සූත්‍රයේදී අවවාද කරනවා. කියන්නේ අපි චිත්තානුපසනාව කරන්න යන්න කලින් අනිවාර්යයෙන්ම සතියේ හොඳට හිත තහවුරු කරගෙන ඉන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේ द्वේෂය දිහා බලන්න ගියාම අපේ තියෙන සතිය දුර්වල නිසා අපි द्वේෂයට අහු වෙනවා. මොකද द्वේෂය වැඩි වෙනවා ඊළඟට. මොකද අපේ සතිය සතිය සතිය මදි අපි द्वේෂය දිහා බලන්න ගියා අන්තිමට අපි එයාගේ උගලට අහු වෙනවා. අන්න අපි द्वේෂය තව වර්ධනය වෙලා. හොඳට සතිය දියුණු වෙලා නම් අන්න හොඳට ප්‍රබල සතියක් එක්කයි මෙයා බලන්නේ. අපි ප්‍රබලයි द्वේෂයට වඩා. අන්න द्वේෂය දුර්වල යනවා. ඒ නිසා බුදුහාඳුරෝ විශේෂයෙන්ම කායानुපසනාව හරහා වේදනානුපසනාව හරහා හොඳට මේ සතිය සමාධිය දියුණු කරගෙන තමයි චිත්තානුපසනාවට බහින්න කියන්නේ. හැබැයි නිකන් උත්සාහ කළ බැලුවට වරදක් නැහැ. තාම අහු වෙන ගතිය නම් තියෙන්නේ කෙලස් වලට ආයිත් කයට දාන්න. ආයිත් කායानुපසනාවෙම තව තව සතිය දියුණු කරගනවා. සතිය දියුණු කරන්න දියුණු කරන්න අන්න කෙලස් වලට අහු වෙන ගතිය අඩු වෙලා අපේ මේ සතිමත්ව ඒ දිහා දැනුවත් වීම හරහා කෙලස් ටික ටික අඩු වෙන ගතියක්. නැත්නම් කෙලස් දුර්වලලා යන ගතියක්. අපි දැන් ද්වේෂ දිහා බලනකොට එයා ඉන්නේ නැතුව ඉක්මනටම හිතින් ඉවත් වෙන ගතියක් දැනේවි. ඒක හොඳයි. ඒ කියන්නේ. ඒ කියන්නේ දැන් ටික ටික සතිය වැඩෙනවා. මේ පැත්ත එනවනම් මේ කෙරුණට වරදක් නැහැ. ඒ කියන්නේ දැන් මේක හිත નિરાයාසෙන් දැන් හිත දිහා බලනවා නම් කෙලස් හඳුනා ගන්නවා නම් හඳුනා ගැනීමත් එක්ක කෙලස් අඩු වේගෙන යන දුර වේගෙන යනවා නම් දිගට කරන්න ප්‍රශ්නයක් නැහැ. අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන වෙලාවට හිත පිට යනකොට ගොඩක් වෙලාට දේශ හිතක තමයි මට නිතර තේරෙන්නේ. එතකොට මෛත්‍රී භාවනාව වගේ කරනවා නෑ ඕනේ. දැන් දැන් යන තියෙන කෙලිම චිත්තානුපසනාවම දාන්න තියෙන්නේ. දැන් කෙලිම දැන් සතිය වැඩෙනවනේ දැන්. දැන් කෙලිම සතියෙම සතියම පාවිච්චි කරන්න තියෙන්නේ. සතිමත් වෙන්න දැන් මේ හිත පිට ගියා. නොන්න ද්වේෂයට ගියා. කියලා දැන් මෛත්‍රී භාවනාවක් දානවා කියන එක දැන් මේකට අනිත් පැත්තක් යන්නේ. ඒක අවශ්‍ය නැහැ දැන්. දැන් මේක මේ හුදු ද්වේෂයක්. දැන් අරකමයි අද අපි දැන් දැන් කිව්වේ මුලින් කතා කරපු දෙයමයි සක්මන් භාවනාදී වෙන්නේ. දැන් අපි සක්මන පාවිච්චි කරන්නේ නිකන් ඉරියව්වේ වෙනසකට පමණයි. දැන් හැබැයි සක්මනේදීත් හිත දිහායි බැලෙන්නේ. දැන් චිත්තානුපසනාව කඩනවා සක්මනේදී. ඒකේ වරදක් නැහැ ඉතින්. ඉඳා කියන්නේ දැන් ඉඳගෙනත් ඔය දේම කරනවා, සක්මනේදීත් ඔය දේම කරනවා. ඒ වගේමයි අපි තුමු උදේ නැගිට වෙලාවේ ඉඳන් නිින්දට යනකම්ම හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. පොඩ පොඩ අපි චිත්තානුපසනාවට එනවා කියන්නේ අපි මේ ඉඳගෙන කරන වෙලාවේදී සක්මන් කරන වෙලාවේදී විතරක් හිත දිහා බලනමදි. පොඩ පොඩ නිකන් හිතේ හදාගන්න පොඩි මේ මේ පුරුද්දක් හිත දිහා පොඩ්ඩක් ආපසරට බලන්න. කොහොමද දැන් හිතේ තත්ත්වය? ඉඳලා හිටලා බලනවා කොහොමද දැන් හිතේ තත්ත්වය? හිතේ දැන් ද්වේෂයක් ඇවිල්ලා නැත්නම් හිත රාගයක් ඇවිල්ලාද නැත්නම් මෝහයක් ඇවිල්ලාද නැත්නම් මාන්නයක් ඇවිල්ලාද කියලා පොඩ්ඩක් ආපතර හැරිලා බලනවා. නැත්තම් හරි ඔහේ යන ගමනක් නේ තියෙන්නේ අහුවෙලා යන ගමනක්නේ. ඒ අහුවෙලා යනව වෙනුවට හිතේ තත්ත්වය කොහොමද නිකන් ආපතට හැදලා විටින් විට විමසීමක් කරනවා නම් හිත ගැන අවධානයෙන් නිතර ඉන්නවා නම් අන්න වඩාම හොඳයි. ඔතරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාව සම්බන්ධව ඉදිරිපත් කරපු කරුණු වලට බාහිරව මට යමක් මට වැටුණ ආකාරයට මං විදර්ශනා පැත්තෙන් මට අවබෝධ වුණා මම කැමති ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මේ දැන් අද මම සක්මන් භාවනාවේ දෙනකොට මම ඇත්තෙන් මම හිතුවා මේක මේ චිත්තානුපස්සනාව පැත්තෙන් මම භාවනා කරනකොට දැන් ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශ කළ පරිදි මම අද ඇත්ත වශයෙන් මේ මේ උස්සනවා ඉදිරියට ගෙනියනවා ඒ தත්ත්වයන් මම පැහැදිලි කරන්නේ නැහැ මම මේ ඒවා ඒ සියල්ල අතහැරලා දාලා මම අද භාවනාව කරේ එතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනාවේ මම ඒකෙන් මෙනාව කරා ඇත්තෙන් මේ චිත්තකිරිය වායු ධාතුව ක්‍රියාත්මක වීමෙන් මේ සිදු කරන බවක් මම මේ සක්මන් භාවනාව ඒ වගේම ඇත්තෙන්ම අය මේ ඒ තුල පටවි ධාතුව වැල්ලේ වැල්ලේ තියෙන පටවි ධාතුවත් මගේ ශරීරයේ තියෙන පටවි ධාතුවත් ස්පර්ශ වීමෙන් ඇතිවන ස්පර්ශය නිසා ඇතිවන විඳීම මම මෙනෙහි කරා ඇත්තම් මේක විමුක්තිය සඳහා කරන ක්‍රියාවලියක් නිසා උපේක්ෂ සහගත විඳීමක් වශයෙන් මම මෙනෙහි කරා. ඒ වගේම ක්‍රියාකාරීත්වය ඇත්තෙන් මෙනෙහි කරා මම සත්‍ය පුද්ගලෙක් විතර නැහැ. මම නාම රූප දෙකක් ක්‍රියාකාරීත්වය මේ සිදුවීම නිසා මම මේ සක්මන් භාවනා මේ සක්මනේ දෙන බව. මේ ආකාරයට තමයි අද මෙනෙහි කරේ. ඒ වගේම ආනාපාන සති භාවනාවේදී අපි මේක ගැන පොඩ්ඩක් කතා කරලිමු මේ විශේෂයෙන්ම يعني අපි පොඩ්ඩක් මෙතෙන්දී දැන් අපි පොත්පත්වල තියෙනවා විසුද්ධි මාර්ගය වෙන්න පුළුවන් වෙන වෙන පොත්පත්වල තියෙනවා මෙන්න මේක මේ නාම රූප පරිච්ඡේද ඥානය මෙන්න මේක පච්චේ පරිග්ඝා ඥානය මෙන්න මේක උද්‍යප්පයනුපසනාව ඉතින් විවිධාකාර දේවල් තියෙනවා හැබැයි අපි يعني අත්දැකීම ලැබමින් ඉන්න වෙලාවේදී අපි තුමු දැන් අපි වම දකුණ කරගෙන යනවා නැත්නම් මේ සවීමත් තදීමක් කරනවා නැත්නම් මේ වගේ යම් යම් දේවල් වැටහෙනවා දැනෙනවා තද ගති රළු ගතිව දැනෙනවා දැනෙන වෙලාවේදී මෙන්න මේක මෙන්න මේකය මෙන්න මේක අරකය කියලා අපි අර අපේ හිතේ තියෙන ඒ අපි එකතු කරගත්ත දැනුමක් තියෙනවානේ. දැනුමත් එක්ක මේ වෙලාවේදී සංසන්දනය කරගෙන යෑමම සෑහෙන භවනාවට බාධාවක්. නිසා අපි මෙතෙන්දී හරි පරිසාකාරී වෙන්න ඕනේ. අපි අර ඉගෙනගත්ත දේවල් මෙතෙන් මේ අපේ අත්දැකීමත් එක්ක මෙතෙන්දී සංසන්දනය කරන යන එක සුදුසු නෑ. මෙතෙන්දී අපි කරන්න ඕනේ ලස්සන්ට මේ වැඩිගෙන යන දහම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ වැඩිගෙන යන දහමට මුල් තැන දෙන්න ඕනේ. මේක මුල් තැන දුන්නාට පස්සේ තමයි යන්න හිතන්න බොහොම නිහඬ මනසකින් මධ්‍යස්ත මනසකින් සැහැල්ලු වෙච්ච මනසකින් තමයි මේ අත්දැකීම අපි ලබන්න ඕනේ. දැන් අපි අර පොතේ දැනුම දාගත්තාම අර ආයෙත් මේක සංඥා ගොඩක් එකතු වෙනවා. ආයෙ හිතේ අර තිබිච්ච පැහැදිලි බව වෙනුවට අර වෙන වෙන කරුණු රැසකින් මේ අපේ අත්දැකීම වර්ණවත් වෙන්න ගන්නවා. මේක අපේ අපේම අත්දැකීමක් වෙන්නේ නැහැ. අර පොතක තිබිච්ච වෙන කාගෙකුදෝ අත්දැකීමක් බවට මේකපත් වෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී පරිස්සම් වෙන්න ඕනේ. අපි විවිධාකාර දැනුම් අපි සතුව තියෙනවා. නමුත් භාවනා කරන වෙලාවට හරි සරල මනසක්, සැහැල්ලු මනසක්, සංඥා අඩු මනසක් කරහා තමයි යන්න තියෙන්නේ. මේ දැනෙන දේවල් ඔස්සේ හිත පවත්වන්න ඒක එකපාරට අර්ථකථන දෙන්න යන්න එපා. ආනාපාන භාවනාවේදී අද ඇත්තෙම බොහෝ උත්සාහ කරලා සමාධියට එහෙම සමාධිය එනව නැවත නැති වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි ඇතුණි. උත්සාහ කරා. එපමණයි ප්‍රශ්නේ. හොඳයි හොඳයි. ඒ කියන්නේ අපි සමානලාවට සමාධියක් වුණත් බලෙන් ගන්න බලාපොරොත්තු වෙනකොට නැත්තම් ඒ කියන්නේ ලොකු ආසාවක් තියෙනකොට ඒක හම්බෙන්නෙම නැහැ. ඒ නිසා ඒක හරි අමුතු දෙයක් මේකේ තියෙන. අපි කියන්නේ මොකක් හරි දැන් මෙතෙන්දි භවනාවේදී විශේෂයෙන්ම අපි තුමු අපේ ඊයේ ලස්සන අත්දැකීමක් ලැබුණා. අපි කැමති අත්දැකීමක් ලැබුණා. ඔන්න ඉතින් ඒක අදත් ගන්න හදනකොට ඒක එන්නේ නැහැ. ඒක තමයි අපේ මේ කියන්නේ. එක පැත්තකින් අපිට තණ්හා වෙන්නේ මේක දැන් උත්සාහ කරන්නේ. ඒ වෙනුවට අපිට තියෙන හේතු ටික සම්පාදනය කරන්න. ඊයේ මම අත්දැකීමක් ලැබුණා කොහොමද මම ඒ දාවේදී ඒ නිවැරදි අපිටම සමහර අත්දැකීම අපි කියන තරම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඉතින් අපි හිතමු ඕක වටන දෙයක් නම් ඒ වෙලාවේ අත්දැකීම ලැබීම සඳහා මම කොහොමද ක්‍රියාත්මක වුනේ? මම කොහොමද මගේ අරමුණ දිහා බැලුවේ. කොහොමද මම ඉන්ද්‍රිය සමතාවයකට ගියේ කියලා පොඩ්ඩක් අන්න ඒ වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අන්න ඒ බඳුම පසුබිමක් නැත්නම් ඒ බඳුම වාතාවරණයක් අපි ඊළඟ කොටසදී පාවිච්චි කරනවා. ඒතර අපේ මේ අපි පාවිච්චි කරන උපක්‍රම ටික හරියට යෙදුනා නම් ඔන්න ඒ සමාන අත්දැකීමක් අපිට ලබන්න පුළුවන්. එහෙම නැතුව අපි අර අත්දැකීම මතකෙන් ගන්න ගියොත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේවා තේරුම් ගනිමින් යන්නයි තියෙන්නේ. මොකද කියන්නේ අපි පොඩ පොඩ පොඩ ඒ කියන්නේ මේක භවනාව වඩ아가ගෙන යනකොට අපිම තේරුම් ගන්න ඕනේ කොහොමද මේක සිද්ධ වෙන්නේ මොන මොන හේතුන් හරහාද අද භවනාව සාර්ථක උනේ එහෙම නැත්නම් මොන මොන හේතුන් හරහාද අද අසාර්ථක උනේ ඉතින් අපිම තේරුම් ගන්න ඕනේ මේවා ඉතින් අපිම තේරුම් අරගෙන තමයි මේ අදාළ සාර්ථක වීම සඳහා මුල් වෙච්ච හේතු ටික පොඩ්ඩක් මතක තියාගෙන ඉඳලා ඒ ටික පොඩ්ඩක් උත්සාහ කරලා බලන ඒ ටික සකස් කරලා බලන්න එතකොට එතකොට තමයි අපි අපි තුල නිකන් අර යම් පන්නරයක් හැදෙනවා නැත්නම් අත්දැකීම් ලැබෙනවා. අන්න ඒ හරහා තමයි ඉතින් අපි ටික ටික ඉස්සරහට යන්න හම්බෙන්නේ. අවසර ස්වාමින් වහන්සේ මට ඊයේ කිව් හැවවා දනුව මං භාවනා කරන්න. ඊයා මේ අර දැන් ඉඳලා මේ හොඳටම දැන් මේ මේ ඇවිදින මේ සක්මන් භාවනාව හොඳට පිහිටලා ඒකේ හිත තියෙනවා 700 කලාතුරකින් තමයි අමතක වෙලා යන්නේ. හොඳයි. ඒක කරගන්න පුළුවන්. දැන් මේ මෛත්‍රී භාවනාවත් හොඳට ස්වාමීන් වහන්සේ වගේ දැන් වචන තුනකින් මං භාවනාව සම්පූර්ණ කරා. හොඳයි. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා. සියලුම සත්‍යෝ දැන් මුළු සක්වලම සත්‍යෝ මුල් කරගෙන පෙන්නුම් කරගෙන. හොඳයි. ඒ දෙක මා කරන්න පුළුවන්. හොඳයි. ඒ ටික කරා මේ ආනාපාන සතිය කරන්න යනකොට මට නොයෙක් දේවල් පේනවා. පේනවා. මේ රූප නිකන් ඒ වෙලේ හිතන එකම වගේ ඒක පේනවා ඊළඟට අල්ලන්න බෑ නිකන් මට ඒකත් හදගතියක් හිතෙනවා තදයි හුස්ම මං ඕන කමින් ගන්න වෙනවා වගේ මට ඒක සැකයි මං ඕන කමින් මේක අල්ලන්නේ නැහැ කියලා ටිකක් බලා ඉන්නකොට ඒක එහෙම නැති වෙලා යනවා. හොඳයි. ඒ කියන්නේ අපිට ආනාපාන සතියේදී විතරක් නෙමෙයි වෙනත් භාවනාවන් වලදීත් හිත ටිකක් සියුම් වුණාට පස්සේ රූප පෙනෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්. ඒකට අපි සාමාන්‍ය කියන රූප සංඥා කියලා. කියන්නේ දැන් අපේ හිතේ හිත සියුම් වුණාම විශේෂයෙන්ම විඥානය සියුම් වුණාට පස්සේ එයාට ඉන්න තැනක් නැති සත්ගතියක් නැත්නම් එයාට මේ ඉන්න නම් හොඳට බරපතල තැනක් ඕනේ. ඉතින් එයා මොකද කරන්නේ? අර අපේ තැම්පත් වෙලා තියෙන යම් සංඥා එළියට ඇදලා ගන්නවා. ඉතින් සමහරවිට අපේ හිතේ තැම්පත් වෙලා තියෙන විවිධාකාර දේවල්, රූප තැම්පත් වෙලා තියෙනවානේ අපි දැකපු දේවල්. නැත්නම් අපේ හිතින් හදාගත්ත දේවලුත් තියෙනවා. ඉතින් කියන්නේ රූප ටිකක් අහුණාට පස්සේ ඉතින් අපි ඕක ඇත්තයි කියලා ගන්නවා. දැන් මේ S2 පියාගෙන ඉන්නේ හිතින් හදලා දෙන්නේ රූප. හැබැයි මේ දකින්නවා ඔන්න ඇත්තට ඉන්නවා මේ කෙනා කියලා ඉතින් අපි මුලා වෙනවා. ඒ නිසා බුදුහාමුදුරගෙන මේ සංඥාව කියන්නේ මිරිඟුවක් මේක ඔස්සේ යන්න එපා. ඒ වෙනුවට දැනෙන දෙයට ගන්න. දැන් මේ රූප පෙනෙවි ප්‍රශ්නයක් නැහැ. රූප නිකන් අතහැරලා දාන්න. විවිධාකාර රූප නිකන් හිත පෙන්නනවා. ඒවා බලන්න යන්නේ නැතුව බලන්න මොකද්ද ඒ වෙලාවේ මට දැනෙන්නේ. අද වාඩි වෙලා ඉන්නවා. දැන් මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නවා. දැන් මම දැනෙනවා දැන් යටිපතුල් දෙක පොළවේ ගෑවෙනවානේ. දැන් උතන මොනක් දේරෙන්නේ? මේ පංගුවක් වෙලාවට හොඳට නෑ නෑ දැන් මොකද තේරෙන්නේ දැන් තද ගතියක් දැනෙනවා තේරෙනවා අන්නේ තද ගතියට දානවා තව ඔතන තද ගතියට අමතරව තව මුකුත් තේරෙනවද කකුල් දෙකේ මේ රුදාව දැනෙනවා රුදාවක් තේරෙනවා අන්න හරි අන්නේ රුදාව හොඳයි වේදනාව හොඳයි රුදාව කියන්නේ වේදනාවක්නේ ඉතින් තමන්ගේ අර හිත එකඟුණාට පස්සේ මේ වේදනාව දැනෙනවා නම් අන්න වේදනාව පොඩ්ඩක් බලනවා අපි. මේ වේදනාව ප්‍රශ්නයක් කරගන්නේ වේදනාව දැන් මේක පුදුම කරදරයක් අයියෝ කියලා ඉතින් එහෙම අඬනවා නෙමෙයි. දැන් මේ වෙනකොට මේ වේදනාවක්. වේදනාවක් දිහා හොඳට අර හැදිච්ච හිතින් බලනවා. ඒ කියන්නේ දැනුවත් වෙනවා. ඔව්. මම එහෙම බලනවා දැන් අර මේ සක්මන් කරද්දී කකුල් මේවා තද වෙනවා. ඉතින් මම ඒව ගැන බලනවා බලලා ඒක නැති වෙලා යනවා. හොඳයි. එහෙනම් දැන් ওই භාවනා කරද්දී ජීදරදී එහෙම වේදනාවල් ආතැන්වල එහෙමම තියාගෙන මේක අත්හැරිලා යනකම් හොඳයි බලනවා බලනවා ඒක හොඳයි අන්න එතෙන්ද තමයි අපි වර්තමානට හිත එන්නේ මොකද මේ වේදනාව කියන එක ඒ වෙලාවේදී තියෙන දෙයක් ඒ මොහොතේදී වේදනාව කිච්ච පවතින දෙයක්නේ හටගත්ත දෙයක්නේ අන්න ඒ වගේ ඇත්ත වශයෙන් තියෙන දේවල් ඔස්සේ තමයි විපස්සනාව යන්නේ ආනාපාන සතිය වඩන්නේ අනකොට දැන් නාහේ අග්‍රාන්සේ ඒක ටිකක් හිටිනවා ඒ හිටින එකම ඩිංගෙන් ඩිංග තද වෙලෙනවා මේ මේ හරිය නිකන් ඇඟේ තද වෙල බඩ පිම්බිලෙන ගතියක් තියෙන. ඔව්. නෑ ආනාපානේ අහුවෙලා නෑ කියන්නේ. ආනාපානේදී අපිට කියන්නේ එහෙම දේවල් වෙනුවට තියෙන්නේ කයට නිදන් නිදැල්ලේ හුස්ම ගන්න දීලායි බලන්න තියෙන්නේ. ඒ වෙනුවට බලන්න පිම්බීම හැකිලීමක් සිද්ධ වෙනවා කියලා තේරෙනවද? තේරෙනවා. එතෙන්ට දාන්න හිත. මෙතෙන්ට නාසිකාග්‍රයේ හිත පවත්වනවා වෙනුවට වාඩි වුණාට පස්සේ හුස්ම ගැනීමත් එක්ක මේ උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවානේ. උදර ප්‍රදේශයේ ඉස්සරහට එනවා. එහෙමයි. ආපස්සට යනවා. අන්නේ ඉස්සරහට එන එක ගැන දැනුවත් වෙන්න. දැන් වෙන මොකක්වත් හිතන්නේ නැහැ. දැන් මේ උදරයේ ඉස්සරහට එනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ආපස්සට යනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඔක් කරන්න පුළුවන්ද? පුළුවන්. අන්නේ කරන්න. ඒ කරන්න දැන් කියන්නේ මෛත්‍රී භාවනාව දැන් පොඩ්ඩක් කරන්න. වැඩි ඕනේ නැහැ. විනාඩි 5ක් මෛත්‍රී භාවනාව කරනවා. ඒකෙන් ඔන්න හිත එකඟ කරගන්නවා. දැන් හිතේ ටිකක් සිතුවිලි අඩුයි කියලා හිතන්න. ඊට පස්සේ ඔන්න බලනවා දැන් හුස්ම ගන්නවත් එක්ක ඔන්න උදරය ඉස්සරහට එනවා. අන්න ඒක ගැන දැනුවත් වෙනවා. ආපස්සට යනවා ඒක ගැන දැනුවත් වෙනවා. බලන්න පුළුවන් කියලා මේ ළඟ ළඟ තියෙන මේ පිම්බෙනි පිම්බීම් හැකිලීම් රාශියක් අල්ලගන්න පුළුවන් පුළුවන්ද කියලා බලන්න. ඒකත් එක්කම ඉන්න. හෙට මට ආයි කියන්නකෝ පිම්බීම් හැකිලීම් 200ක් විතර අල්ලලා ආයි කියන්නකෝ. ඒක ළඟ තියෙන. හොඳයි. හොඳයි පින්වත්නි අදත් අපි ධර්ම සාකච්ඡාව නිරත වුණා. මේ වගේම මේ පින්වතුන් උතුම් වූ සීලයක් ආරක්ෂා කරගෙන අදත් මේ තම තමා තුළ විවිධාකාර ආධ්‍යාත්මික ගුණ දහම් දියුණු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවසේ පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.